හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි මේ වැඩමුළුවේ පළවෙනිම පොදු කමටහන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙලටයි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක සඳහා පළපුරුදු කට්ටිය ලිඛිතව තම තමන්ගේ කමටහන විස්තර ලියලා ඉදිරිපත් කරලා තියෙනවා. අපි එකෙන් පටන් ගනිමු. ඒ අතර වාරයේදී සමහර විටක ඉදිරිපත් කරන ප්‍රශ්න පිළිබඳව මට අතුරු විස්තර දැනගන්න ඕන වෙනවා. හරස් ප්‍රශ්න අහන්න වෙනවා. ඉතින් එතකොට මම මේ මතු කරන අවස්ථාවල වල ප්‍රශ්න ලියලා ඉදිරිපත් කරපැත්තෝ තව තමන්ගේ තව තවත් විස්තර ඉදිරිපත් කරන්න කැමති නම් ඒ සඳහා වෙන් කරලා තියෙන මයික් එකක් තියෙනවා. ඒ මයික් එක අර මම කලින් කිව්ව විදිහට දෙසරයක් ස්විච් ඔන් කරලා ඒකට කතා කරපුවාම සභාවට දැනගන්න පුළුවන් ඒ අමතර විස්තර ටික තම තමන් අත්දකින්න ටික. එහෙම නැත්නම් කෙනෙකුට අවශ්‍ය නම් සතිವಾರේ යන අතර වාරයේදී තමන්ගේ කමඨාන් සුද්ධ කරගන්න ඒ සඳහාත් අත ඉසවීමේ සංඥාවක් කරන්න. එතකොට අපිට ඒ කෙනාට මයික් එක පාස් කරන්න පුළුවන්. එතකොට යාට සභාවට අලුත්ම ප්‍රශ්නයක් හෝ තමන් ඉදිරිපත් කර ප්‍රශ්නට අමතර විස්තර ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අමතරව මේ චන්ද්‍ර මාත්‍ය මතක් කරා සිංහල භාෂාව තේරෙන්නේ නැති ඉංග්‍රීසි විතරක් දන්න මේ මෑණිවරු ඉන්නවායි කියලා මම ඒක දැනගෙන හිටියේ නෑ. කීනමක් ඉන්නවද එහෙම? සිංහල පුළුවන්. මට මේ දැනගන්න කැමති ඒ විදිහට විදේශික මෑණිවරු කී දෙනෙක් ඉනවද කියලා අත උස්සලා කියමු බලන්න. ඉගෙන හොද්දට සිංහල තේරෙනවා. තුනයි. ඔය හතරවෙනි එක නකවුද? who are the people those who foreign to Sri Lanka? three or four? Ayatatuso? Only three. තව එක්කෙනෙක් ඉන්නවා කියනද ඒක? හරි කමක් නැහැ ඒකට ප්‍රශ්න නැහැ. So if you wish to talk in English you can just use the mic and uh, raise the question or otherwise you can write in English. <clears throat> Whatever written in English and raised in English I will answer in English. But I am really welcoming that you have your understanding on Sinhala. That is uh, very much appreciated. And uh, now only I know that there are some foreigners. Sorry, I, I was thinking that you all are on Sri Lankan. ඉතින් අපි සභාවාරේ වටන් අරගන්න ලිඛිත ප්‍රශ්න වලින් පටන් අර ගන්නවා. මම චන්දනගෙන් ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමහර අවස්ථාවල තිත අරමුණේ පිහිටනවා. තවත් අවස්ථාවක් තවත් අවස්ථාවක අරමුණට ගන්න අපහසුයි. සිතුවිලි වලට විසිරෙනවා. මේ සඳහා මා කුමක් කළ යුතුද? උපදේශක් ලබා දෙන මෙන් කාරුණිකව මතක් කරමි. දී අජිතරතුරු අනු විග්‍රහ කරනවා නම් සමහර වෙලාවල් වල අරමුණ හිත පිහිටනවායි කියලා තියෙනවා මම ඒ වෙලාවට කැමති අහන්න ඒ අරමුණ අරමුණේ හිත පිහිටපුවාම මොකද්ද අරමුණ අරමුණේ හිත පිහිටපුව බවට මොනවද Taman දකින්නේ අත් දකින්නේ මොනවද කියලා අරමුණේ හිත පිහිටන වෙලාවේ මොකද්ද අත්දැකීම මොකද්ද අත්විඳීම ඒක විස්තර වෙනවනම් මේ ප්‍රශ්නේ හරි සාරයි. ඒක කියන්නේ නැතුව අරමුණේ පීඩනොයි කියලා කියන එකෙන් අදහගෙන නොපිහිටන වෙලාවල් ගැන අවධානය යොමු කරන්න වෙව හදන්න. ඒ කියන්නේ අකුසලයටයි උදව් කරන්න හදන්නේ. ඒ නිසා පිහිටන වෙලාව <coughs> අමාරුයි දුෂ්කරයි. ඒකයි අගය කරන්න ඕනේ. නිසා පිහිටන වෙලාවේ මොකද්ද මොකද්ද අරමුණ? කොහොමද ඒක පිහිටව බව දන්නේ? මොකද්ද වෙන පිටගියේ නැති බාට මොකද්ද තියෙන ලකුණ? ඒ තොරතුරු නැහැ. දෙක හොඳ පැත්තක් කියනවා නම් හිත පිට යාම කෙනකින් ගොඩක් ලාට අදහස් කරන්නේ හිතවිලි බව ලිඛිතව තියෙනවා. ඒක හොඳයි. ඊට පස්සේ ටිකට භාවනා කරනකොට මේක සාතික් කරන්න ඕනේ. හිත පිට යන 10 අවස්ථා 10ක් තිබුණොත් 8ක්ම තියෙන්නේ හිත හිත විදුරටයි කියලා දන්නවනම් අපිට කියන්න බුණා ඒක විතක්ක චරිතයක් කියලා. ඒ පුද්ගල විතක්ක චරිතයක් කියන කෙනෙක්. එතකොට මේ තමන් විතක්ක චරිතයක් බව දැනගන්න මේ තමයි රෝග ලක්ෂණය. ඒතර තමන් දන්නවා තමන් සද්ධා චරිතයක් නෙවෙයි. එහෙම නැත්නම් ද්වේෂ චරිතයක් නෙවෙයි. රාග චරිතයක් නෙවෙයි. ඉතින් ඒක ලොකු රෝග නිర్ణයක්. තමන්ට අපිට අපිට කවදාකවත් දැනගන්න විදියක් නැහැ. අපි වැඩකට හිත යෙදුවේ නැත්නම් අපි මොන මොන චරිතයක්ද කියලා. ඒක දැනගන්න කිසිම යන්ත්‍රෝපකරණයක් ලෝකේ නැහැ. එකම දේ තමයි තියෙන්නේ එකම දෙයකට හිත දානකොට ඒකේ ඉන්නේ නැතුව හිත පනින්නේ තමන්ගේ චරිත ලක්ෂණයට තමයි. ඉතින් මේ චරිත ලක්ෂණය නිසා දැනගන්න හම්බු වීම මැරෙන්නේ ඉස්සර වෙලා. එහෙම නැත්නම් අමාරුක වැටෙන්නේ ඉස්සර වෙලා ඒක හරියට මේ සුනාමිය එන්නේ ඉස්සෙල්ලා මේ සුනාමියක් කියලා එකක් එනවා. ආවොත් ගහගෙන යනවා. ඒ නිසා සුනාමිය ආපම ගොඩට දුවපල්ලා කියලා දන්නවනම් ලංකාවේ 55000ක් මැරෙන්නේ නැහැ ඉතින්. කවදාක සුනාමියක් අහලා තිබුණේ නැහැ කවුරක්වත් සුනාමිය එන වෙලාවේදී අරස වුණේ නැදන්නේ දන්නවනම් ජපානේම නෙවෙයි හැම කෙනාම ළමයෙක් ගෙනියලා මොහොතයින්ට ගෙනියලා සුනාමි රැල්ලක් ඇති කරලා ඒ දරුවට පෙන්නලා දෙනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා ඒක වෙනකොට බලබලා ඉන්න එපා කොට දුවපන් කියලා අපිට කියලා දුන්නේ ඒක දැනගෙන හිටියා නම් ජීවිත 55000ක් රැකෙනවා අන්න ඒ වගේ මට තියෙන විතක්ක චරිතයක් හිතවිලි බහුල බව එතකොට තමයි බලන්න පුළුවන් මම මේ කතා කරන්නේ හිතවිලි බහුල බව. උදේවරුට දෙක වැඩි, හැන්දෑවරුට දෙක වැඩි, සක්මණෙන් පස්සේ වැඩිද, සක්මණෙන් පස්සේ අඩුද, සක්මණේදී හිතවිලි වැඩිද, පර්යංකේ වැඩිද, මොන මොන ආහාර ගත්තට පස්සේ මොන මොන ගැන ඇසුරු කරාට පස්සේ මොන මොන කතා කරුවට පස්සේද හිතවිලි වැඩි වෙන්නේ කියලා මේකට ආසන්න කාරණාව දැන් හොයාගන්න පුළුවන්. මේ හිතවිලි වැඩිවීම කරදරයක්, මරාලයක්, දුකක් කනගාටුවක් කරගත්තොත් නම් පිළියන්නේ නැහැ. මේක විශාල ජයග්‍රහණ මේක විශාල දැන ගැනීමක්. ඒ වගේම අරමුණට හිත ගියානේ කලාතුරකින් හරි ඒ ගිය වෙලාවේදී උප්පරීම ප්‍රයෝජනන්නේ අරමුණේ දර්ශනයක් වශයෙන් මම හිතලා කතා කරන්නේ මොකද මේක විස්තර නැති නිසා. ආනාපානේ නම් ආස්වාසිය දකින්නකොට කොහොමද ප්‍රස්වාසය දකින්නකොට කොහොමද කොච්චර වෙලා ඉන්න පුළුවන්ද එnde ende ende ආස්වාසයට කිට්ටු වෙනවද වැඩි වෙලාවක් ගත කරනවද ආශ්‍රස් ප්‍රසයතරතුරු හොයනවද ආදි වශයෙන් අර කලාතුරකින් හම්බෙන අවස්ථාවේදී ආනාපානට ගියාන මූලික කර්මස්ථානට ගියාන ඒකේ තොරතුරු ගැනීමෙන් හිතවිලි එන එක බාධා කරගන්න පුළුවන්. එහෙම නැතුව මේ ආනාපානට ගියාට පස්සේ කරබනේ ඉඳලා හිතවිලි ගැන එක චෝදනා කරගෙන ඉන්නකොත් ඒක බෑ. ඒක යෝගාවචර කමක් නෙමෙයි. ඒක දක්ෂ කමක් නෙමෙයි. හිතවිලි එනකොට බලන්න මේ හිතවිලි අතීත හිතවිලිද අනාගත හිතවිලිද රාග හිතවිලිද ද්වේෂ හිතවිලිද මනාප කරන හිතවිලිද අමනාප කරන හිතවිලිද හිතවිලිත් පුළුවන් තරම් තෝරගන්න. එන්නේ උදේටද දවල්ටද කැමෙන් පස්සේද සක්මණෙන් පස්සේද සක්මණෙත් එනවාද ඒ තොරතුරු ටික දැම්මනම් මේක තමන්ගේ ජීවිතේ තමන් කරගත්ත විශාලම නිකන් MRI ස්කෑන් එකක් කරලා දැනගත්තා වගේ. නිසා ඒ තොරතුරු වල කිසිම දෝෂයක් නැහැ. නමුත් ලියලා තියෙන්නේ පරාජිත හැඟීමකින් බව වචන වලින් පේනවා. මොකද ආනාපානෙත් නැත්නම් මූල කර්මත්තන්ට හිත ගිය තැන කිසිම විස්තරයක් ලියලා නැහැ. ඒකෙන් පේනවා මේ පරාජිත බව කියා බාන්න ලියපු ලියුමක්. මේක සම්පූර්ණ අනිත් පැත්ත දාලා ලියන්න, අනිත් පැත්ත දාලා හිතන්න. එතකොට තමන් හිතවිලි එන වෙලාවේදී මේක විතක්ක චරිතයක් බව දැනගන්න. ආනාපානට යන්න මම මේ ආනාපානයි කියලා හිතලා කතා කරන්නේ. ආනාපානට ගියා නම් ඒකේ විතර පුළුවන් තරම් ගන්න. එතකොට ඉදිරියමයි බැරේ. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ දිනයේදී ආනාපාන සති භාවනාවේ දෙවැනි අධීරයේදී හිත සංවේදී භාවයටපත් වී හිත එකඟතාවයේ එක්පත් වී ශරීරයත් සිතත් නොදැනී කිසිම අරමුණක් ඇති නොවි පැවතිනි. අද දිනෙහි සමා වෙන අද දිනයේදී චිත්ත එකඟතාවයට පත්වීමට පෙර ශරීරයේ සතුන් දුවන අන්දමින් සෑහෙන වේලාවක් පැවති චිත්ත එකඟතාවයට පත්widetilde හිස් බවට පත්විය. එම බාධාවල් සිදුවීම ස්වභාවයක් දැයි ඔබ වහන්සේගෙන් කාරුණිකව දැන ගැනීමට කැමැත්තෙමි. තොරතුරු වශයෙන් ස්තුතිවන්ත වෙනවනේ ඉස්සරකට වැඩිය හොඳයි. නමුත් මේ රචනය ගොඩනගලා තියෙන්නේ සමාධිය මාතෘකා කරගෙන. අපි මේ වැඩමුළු යොදලා තියෙන්නේ සතිය මාතෘකා කරගෙන. එනිසා මම ප්‍රශ්න ටිකක් නගනවා. මේ විදිහට චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන්න ඉස්සර පස්සර මට මේ මූණේ සත්තු දුවනවා, වැහිනා වගේ තේනවා, කම්පන චංචල පේනකොට මේ තියේදී සතිය වෙනතට වඩා උනන්දුවේ මේවා දැක බලා ගන්න දැක බලා ගන්න පුළුවන් උනන්දු තත්වයක ඉන්නවනම් මේ චිත්ත ඒකාග්‍රතාවයට වැඩිය සතිය ඉස්සර කරලා කතා කරන්නේ මේ මූණේ නලි සත්ත්‍ය නලියද්දි ආනපනේ බලන්න පුළුවන්ද? ආනපනේ බලන ගමන් මේ මූණේ නලියන ගතිය පැමිණීම බාධාවත්ද? බාධාවක් නැති කියලා හිතනවනම් ඒක ලියලා නැහැ මම හිතලා කියන්නේ හිතනවනම් මට කියන්න තියෙන්නේ ආනාපාන බාධාවක් නැතුව පවතින සතියට වැඩිය බොහොම විචිත්‍ර සතියක් තමයි බාධාවත් තියෙද්දි ආනාපානේ බලන්න පුළුවන්. ඒකට චිත්ත ඒකාග්‍රතාවයක් නැහැ. මේ රචනය ගැන තියෙන චිත්ත ඒකාග්‍රතාවයේ දෘෂ්ටි කෝණය. ඒකට මම වග වෙන්නේ මං වග වෙන්නේ අපි මේ ගත කරන කාලය ඇතුළත සතිය දිනු කිරීම විතරයි. සතෝ බික්කෝ සම්පජානෝ කාලං ආගමියාත. එච්චරේ බුදුහාමුදුරනේ මේ සූත්‍රය කියලා තියෙන සමාධි චිත්තේ කරතාව ගැන මේ කතා කරලා නැහැ. මුදුවට මතක තියාගන්න මම තෝරගන්න සූත්‍ර මම හරීම විපස්සනාවට බර විපස්සනාට මොකද්ද කියන්නේ? අසාධාරණ විදිහට ප්‍රේම කරන මිනිසෙක්. ඔයගොල්ලෝ කොච්චර මාව ඇදගෙන යන්නේ කියලා චිත්ත ඒකාග්‍රතාවයකට මගේ පැත්තෙන් නම් කිසිම සහයෝගයක් නැහැ. මොකද මම දන්නවා සත්‍යය තියෙනවනේ චිත්ත ඒකාග්‍රතාවේ එයි. මේ ලෝභකම ඇතිලා තින්නේ චිත්ත ඒකාග්‍රතාවයට හැරෙනකොට මට පේනවා වචන දෙක කියනකොට ලනුවක් කාලා තියෙනවා. නරක දෙයක් නෙමෙයි චිත්ත ඒකාග්‍රතාවත් හොඳ චෛතසිකයක්. නමුත් මතක තියාගන්න ඇබ්බැහියට ලක්වන චෛතසිකයක්. ඔකට ගන්න ගියාට පස්සේ කුඩු ගහන මිනිහයි බොන මිනිහයි සූදුවට යන මිනිහයි ගෑනු පස්සේ යන මිනිහයි ඕකේ මහා ලොකු වෙනසක් නැහැ. අපි දැනගන්න ඕන ඕකට අවශ්‍ය වෙන ඔය වගේ චිත්‍රකරතට හේතු වෙන සතිය ඉස්සර කරගෙන යනවනම් හොඳට බලන්න මූණේ සත්තුණලියද්දී ආනපන සතිය පාත්තන්න පුළුවන්. සද්ද හෙද්දී සක්මන් කරන්න පුළුවන්. හිතවිලි ජීද්දී ආනපන ඉන්න පුළුවන් නම් ඒක ගැන මේකේ ලියවිලා නැහැ. මම කියන නිසා අන්න ඒ පැත්තේ දියුණුවක් Taman අත්දකිනවා නම් ඒක ඒකාග්‍රයෙන් මේ ලියන්න මේ ප්‍රශ්න කරු හිතන චිත්ත ඒකාග්‍රතාවයට බොහෝම හොඳ සාධකයක් සාධකයක් වෙයි. කෙසේ නමුත් මගේ උත්තරේ මම මේ මේ සතිය පැත්තෙන් උත්තර දෙන්නේ ප්‍රශ්න අහලා තියෙන්නේ සමාධිය පැත්තේ. අපිට පේනවා හැබැයි මොකද්ද ඉස්සරහට යන්න හදන ගතියක්. ඒ ප්‍රශ්න කරු කැමති නම් මගේ ප්‍රශ්න මෙච්චරයි. මේ මූණේ මේ වගේ කම්පන අන්තල සත්තුන ලියන ගතිය තියෙද්දි Tamanට ආනපාන කරගෙන යන්න පුළුවන්ද සතිය පාටන්න පුළුවන්ද? ඒකට වුණා බොහෝම දක්ෂයි. මේක සතිය කඩන සුළු නම් එහෙමනම් මේකෙන් බාධා වෙලා තියෙනවා. හිත ඒකාග්‍රතාවයට නෙමෙයි සතියට බාධා වෙලා තියෙනවා. නැවත නැවත කිරීමෙන් අපි ඒක ඒ දුෂ්කරතාවය මගහරව ගන්නවා. මම කතා කරන ඔක්කොම පිටිපස්සට ඇහෙනවද? අපි යනවා ඊගා ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය භාවනාවේදී හුස්ම ඇතිවෙන් සමාවෙන හුස්ම ඇති වෙමින් නැති වෙමින් පවතින බව අවබෝධ වේ. සමහර වෙලාවට හුස්ම නොදැනී යන අතර ඔබ වහන්සේගේ මුල්ම කමඨහන් දේශනය අනුව නිහඬව සිටීමෙන් හොඳ සමාධියක් ලැබේ. කය පවතින බවක් ඒ වෙලාවට නොදැනේ. වේදනාවක් දැනුන විට වේදනාවට සිත යොමු කිරීමෙන් වේදනාව නොදැනී යන අතර එය වේදනානුපස්සනාව දැයි පහදා දෙන්න. ඇත්තටම වේදනානුපස්සනාව කියලා කියන්නත් පුළුවන්. හැබැයි ඒක තාම කායානුපස්සනාවෙම ඉදිරි ගමනක්. ඒ කියන්නේ කාය තියෙන බවට මම මෙතන ඉන්න බවට ලකුණ තමයි මේ ඉඳගෙන ඉන්නකොට තමයි දැනෙන්නේ. ඊට පස්සේ අපි ඒක හරහා ඒක මැද තියෙන ආනාපාන වගේ දෙයක් අල්ලගෙන කරගෙන කරන යනකොට ආනාපානෙත් ගෙවෙනවනම් ඒක ගෙවියාමත් එක ඒකාන්තෙම කය <clears throat> ගෙවෙන එක නෙවෙයි සිද්ධ වෙන්නේ. මේ මම මේ මම නොවේ කියන සීමාව දිය වෙලා යනවා. අපි කය කියන එක හඳුනාගන්නේ මේක මගේ මේක මගේ නොවේ. ඔතන තියෙන හැම වෙලාවෙම දේශ සීමාවක්. ඔය දීත්‍රිමාන් ඇතුළත අජ්ජත්ත කියලා කියනවා. දේශිමාන් පිට බහිද්දා කියනවා. ආනපන ගෙවියමත් එක අජ්ජත්ත බහිද්දා සීමාව යනවා. ඒ යෑම නිසා කයක් කියන එකක් වෙනම නිර්වචනය කරන්න බෑ වෙන්කොට හඳුනන්න බෑ. ඉතින් ඒක කය නැති වුණා වගේ. නමුත් ඒක වේදනාව මතුවෙනවා. අතරින් මෙතනින් කම්පන චංචල මතුවෙනවා, සැප වේදනාවක් මතුවෙනවා, දුක් වේදනාවක් මතුවෙනවා. ඉතින් එතකොට ඒක ගැන තැවෙන්නේ මේක අජත්තයි කියලා ගත්තොත් විතරනේ. ඒ වේදනාව මගේ කරගත්තොත් මේ ප්‍රශ්න නැගින්නේ. තාම අර කය කියන සීමාවක් හදාගෙන ඇතුළේ එන වේදනාව අපි තැවුනට අල්ලපු gedර වේදනාවට අපි තැවෙන්නේ නැහැ මේ වේදනාව මගේ කරගෙන තියෙනවා. මං කියන්නේ ඒක දෝෂයක් කියලා. මේව තමයි අපේ හිත වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා තාම කායानुපස්සනා පැත්තෙන් බලන්න තියෙන වේදනාවක් එනකොට අර ආනාපානය බලනකොට ආනාපාන කියන්නේ වේදනාවක් නේ විඳීමක් නේ උණුසුම් සිසිලස බව දැනීමක් නේ මේ දැනීම විඳීම වේදනාව සැප දුක කියන ඔක්කොම එක මල්ලේ තියෙන. එතන තැනක් තියෙනවනේ. නාසිකාග්‍රේ වම නාසිකාග්‍රේ දකුණු නාසිකාග්‍රේ නැත්නම් නාහේ නැම්මේ ඇතුලේ පපුවේ කොතනක හරි කියලා. ඒ වගේ මේ වේදනා තියෙන තැන වර්ගී කරගත්තොත් නම් කරගත්තොත් කොටු කරගත්තොත් තමන්ට හම්බ වෙනවා අර ආනාපානය හරහා වේදනානුපස්සනාවට නැත්නම් නාම ධර්මයක් වෙන වේදනාවත් අසවල් තැනයි තියෙන්නේ දකුණේද දම්පම් පයේද දකුණු පයේද උර හිසේද ධන හිසේද කියලා කියාගන්න. එතකොට ඒක දිහා බලාගෙන හිටියොත් වේදනාව දිහා මේ වේදනාවත් ආනාපානය වගේ ඇති වෙන්නේ නැති වෙන එකක්ද නැත්නම් ස්ථිරවම මුද්දරයක් ගැහුවා වගේ ඇල්ලොප් එක දිගටම තියෙන එකක්ද ලොකු වෙන එකක්ද පුංචි වෙන එකක්ද කියලා වේදනාව පිළිබඳවත් බලන්න පුළුවන්. සමහර වෙලාවට වේදනාවක් නැති වෙන්න ඉඩ තියෙනවා. ආනපනේ වගේ. ඒ නිසා සමහර පැත්තක් මේකේ විස්තර වෙන ඇත්තට වේදනාවන පස්සනාව පිළිබඳව. නමුත් ඒක හරියට මෙතනින් මෙහාට වේදනාවන පස්සනාව මෙතනින් මෙහාට කායන පස්සනාව කියලා ඊරාඳින්න අමාරුයි. නමුත් සර්වචනාංශයේගේ ආනාපාන සති සූත්‍රයට අනුව ශබ්බකාය පටිසංවේදී පස්සම්බයං කාය සංකාරං වුණාට පස්සේ කියන මුළු කයම තේරිලා කය සංසිඳුණාට පස්සේ සුඛ වේදනා ප්‍රීති ඒ පහළ වෙන්න ඉඩ තියෙනවා. එතකොට අර කයේම තමයි දන්න මේ මගේ කියාගන්න පොදිය ඇතුලේ තමයි ඔව පහළ වෙන්නේ. පහළ වෙන්නේ වදේවල් පිළිබඳව හිත දුක් ගන්නවා. සැප වේදනා ගන්නට හොඳට ගන්නවා දුක් වේදනා කියලා නරක ගන්නවා. නමුත් එතකොට මේ අජ්ජත් වේදනා අල්ලගෙන තමයි මේ කතා කරන්නේ. හොඳට කායනුපස්සනාවේ ප්‍රගුණ වෙනකොට තමන්න තේරෙනවා මේ හුස්මක් කියන එකක් තියෙනවා ඒක ඇතුළෙත් හුස් හුලන් තියෙනවා පිටත් හුලන් තියෙනවා මේ ඇතුළ කියන එකෙක් පට ව්‍යාපෝතේජෝ වහස තියෙනවා ඒ පිටත් තියෙනවා පිට තියෙනවා අපි ගණන් ගන්නෑ පිට තියෙනවට දුක් ගන්නෑ ඇතුළේ තියෙන එක දුක් ගන්න ඒකට මොකද්ද සීමාව දැන් ඉඳකට ඇස් දෙක අරගෙන ඉන්නකොට නම් හැම සීමා කරනවා ඇස් දෙක වහගත්තට පස්සේ ඊට පස්සේ ඇතුළත දැනෙන වේදනාව අපි වග වෙනවා පිට තියෙන වේදනාව අපි වග වෙන්නේ නැහැ අන්න ඒ අනුව බලනකොට වෙනවා මේ වේදනත් ඒ අවස්ථානුකූලව මතුවෙන සබම්බබුළු වගේ දේවල් මිස මේකට ස්ථිර ආත්මයක් ස්ථිර භාවයක් නෑ අන්නේ විදිහට වේදනා දිහා ඒ වගේ තියෙන වෙනස් වෙන සුළු බව බලනකොට ඔකෝයි යකා ඔය කියන තරම්ම කළු පාට නෑ යකෙක් කිව්වහම අපි දන්නේ කළු පාට දත් පිලිස්සගෙන ඇද්දක රතු පාටින කරන්නේ නෑ සමහර යක්කු ලස්සනයි මොකෙක්වත් ඔය කියන තරම් කළු පාට නෑ ඒ නිසා වේදනාව තියදී හොඳට පොඩ්ඩක් ඇසුරු කරලා බලන්න වේදනානුපස්සනාව කියන්නේ වේදනාව බව දැනගෙන ඒ අනුව බැලීමට තමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ. මේක අහම්බයක්. මේ වේදනාව අහම්බෙන් ආපු එකක්. අපිට පුළුවන් වේදනානුපස්සනාව කරගන්න. අපිට පුළුවන් කායනුපස්සනාවේ ගෙවන් කිරීමක් කියලා දැක්කන්නත් ඒක එච්චර වැදගත් නැහැ. අපිට තියෙන්නේ මේ රූප කය බල බල හිටපු කෙනා නාම කයකට නාම ධර්මයකට මාරුණා. ඒ දේ මාරුණාට සතිය කඩාගත්තේ නැද්ද? මම මේ තිබ්බ සතිය දකුණට යනකොට කඩාගත්තේ නැහැ. දකුණ තිබුණ කතිය වමට යනකොට කඩාගත්තේ නෑ වගේ. ඒවන දෙකම රූප ධර්මනේ. මේ නාම රූප දෙක අතර අතින් අතට යනකොට සතිය කඩාගත්තේ නැත්තම් දිනුවා. මේකට දාන නම එච්චරම වැදගත් නැහැ. කොමාරි මේ භාවනා හොඳයි කියලා කියයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අතීතයේ යමක් සිහිපත් කිරීම වරහන් ඇතුළේ දෙන අරමුණු කිරීම කියලා අතීතයේ යමක් සිහිපත් කිරීම එය මේ මොහොතේද එපරිදිම අත්දැකිය හැකිය. යම් අයක තුල ඇති සමා වෙන්න යම් අයක තුල ඇති කරගත්තා වූ භාවනාවේ ඥානයක් Tamanට අවශ්‍ය අවස්ථාවකදී එසේ අරමුණු කළ නොහැක්කේ නැවත වරක් සිත කෙලෙස් වලින් කිලිටි වී ඇති නිසාද නොයසේම එසේ අරමුණු කළ නොහැකිද ආදා දෙන්න ඇත්තට මේම මේ ඔය අන්තිප්‍රාණ වාක්‍ය දෙකේ තියෙන ප්‍රශ්න වලට නිත්‍ය උත්තර දෙන්න බෑ මොකද හිත කියන්නේ වගේම බොහොම මේ විශාල විශයක්. ඒ නිසා ඥානයක් ලැබුවට පස්සේ ඒ ඥානයට හැම වෙලාවෙම මෙනෙහි කරපමණින් අදිෂ්ඨාන පමණින් චිත්ත ශක්ති පමණින් යන්න පුළුවන් ද බැරිද කියන එක ඉච්ඡිත සාධකයක් නෑ. එහෙම යන්න බැරිකම නිසා මේ මාර්ග ඥාන ලැබපු ඇත්තන්ට වෙලා තියෙන තක්කු මුක්කු කලබගෑනි ගොඩාක් සූත්‍ර පිටකේ සඳහන් වෙලා තියෙනවා. ලස්සන කතාවක් මම කියන්නම් තේරුම් ගැනීම සඳහා මේ පිරිස දැනගන්න ඕනේ දැනගත් දන්නේ නැත්නම් මතක තියාගන්න ඕනේ සරුවචන් වහන්සේ ශාක්‍ය ජනපදයේ රජ කුලයේ ඉපදිලා රජ බව ලබන්න හිටපු රජපැටියෙක් නැත්නම් යුව රජ කෙනෙක්. එයා ගියාට පස්සේ නන්ද කුමාරයාට යන්න ගියා නන්ද කුමාරයා පැවිදි කරගත්තා. රාහුල කුමාරයාට යන්න තිබුණා රාහුල කුමාරයා පැවිදි කරා. ඊට පස්සේ අනුරුද්ධ මහානාම කියන සුද්ධෝදන රජුගේ සහෝදරයෙක්ගේ පුතු දෙන්නට තමයි රජ પરම්පරාව අනුව ඊගා රජකම කියේ. ඒකදී අනුරුද්ධ කුමාරයෝ පැවිදි වෙන්න තීන්දුව කරා. මොකද ශාක්‍ය ජනපදයෙන් ශාක්‍ය වංශයේ එක එකක් පැවිදෙන්න ඕන කියලා ජීවිසුමත් තිබිලා තියෙනවා. මොකද අපේ වංශයෙන් බුදු වෙලා තියෙන එක එකක්වත් පැවිදුණ නැත්නම් ලැජ්ජයි කියලා එක එක් රජ වුණා එක එක් පැවිදුණා. අනුරුද්ධ කුමාරයෝ පැවිදි වුණා. මහානම කුමාරයෝ රජ වුණා. මහානම කුමාරයෝ මාලිගාව තිබ්බේ ඕනම සංඝයා වංශ නමකට ඇවිල්ලා ඕනේ සිව්පසයක් අරගෙන යන්න පැවරුමක් මොකද තමන්ගේම කුලයේ කෙනෙක් බුදු වෙලා ඉන්නේ එතුමත් සකදාගාමි එතුමත් සකදාගාමි ඉතින් පුදුම සැලකිල්ලක් තියෙනවා මහානාම ශික්ෂාපදේ කියලා ශික්ෂාපදයකුත් තියෙනවා සංඝයාට පවරනවා මාස 7න් 7ට කියලා අනේ ස්වාමීන් වහන්සේ අවසරයි මේ රජකම කරන්න උනාට මට ඔබ වහන්සලා කෙරේ උපස්ථාන කරන්න ඕනේ ක්‍රමසිද්ධියක් ගන්නයි කියලා මේ රජුරෝ ආය රාජසභාවට ගියාම කවුරු හරි කවුරු හරි මරණ දැක්කොත් ඌට රාජ්‍ය දඬුවම නියම කරන ඉසකසා දානවා. තව එකෙක් තව එකෙක් දහරකම් කෙරුවොත් එimhe ඇඟිල්ල කපන්න තීන්දුව කරනවා. කන කපන්න තීන්දුව කරනවා. හිරේ විලංගුවේ දාන්න තීන්දුව කරනවා. ඉතින් එක එක්කනට දඬුවම් පමුණනකොට මේ ආම්ලන සාධාන සැකයක් හිතුණා. මේවයි දීත දූෂ්‍ය වෙනවනේ. මරණ දඬුවම දෙන්න ඕනේ, රාජ දඬුවම් දෙන්න ඕනේ, දඟ ගෙයිලන්න ඕනේ, කතපාර ගහන්න ඕනේ. දවසක් බුදුජානනාංශ වීල කතා කරලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ අපි මේ දහසකුත් එකක් රාජකාරී කර කර ඉඳද්දී අපි මේ වගේ කඩප්පුලි වෙලාවක කලකොල වෙලාවක මරණය සිද්ධ වුණොත් මට දැන් මොකද වෙන්නේ? ඒ කියන්නේ මට අර ගත්ත මාර්ග ඥානෙ ලබා ගන්න වෙලාවක් හම්බ වෙන්නේ මම දැන් ආයෙත් රජ කෙනෙක්. මේ රාජ දස ධර්මයෙන් තමයි රජකම් කරන්නේ. නමුත් රජකම් කරනකොට ওই ඔක්කොම දේවල් කරන්න වෙනවා. ඒතර පුත්‍රජානංශේ කියනවා මහරජ මම ඔබට නිදර්ශනයක් කියන්නම්. ඔබ කැමැති විදිහට උත්තර දීපන්. මොකද්ද නිදර්ශනේ? කලයකට ගිතෙල් පුරවනවා. ගිතෙල් පොළ කඩපිම්ම බඳිනවා. මොකද්ද කඩපිම්ම බඳිනවා කියන්නේ? ඈ? දන්නේ නැහැ කඩපිම්ම බඳිනවා කියන එක දන්නේ නැහැ. කඩ වැඩ රෙදි කැල්ලක් තියලා කට බඳිනවා. ඒකෙල්ල මේක වතුරට දැම්මට පස්සේ සර්වචනාංශේ කියනවා මැටි බර වැඩි නම් කලේ මේක වතුර කඳේ පල්ලෙහාට යයි. ගිතෙල් බර සහැල්ලු බව වැඩි නම් මේක පාවෙයි. සමබර නම් වතුර කොතනක හරි තියෙයි. මැටි කලේ ඇතුලේ ගිතෙල්. කඩපිම්ම වැදලා වතුරකට දැම්මා. ඔයකට ගඟකට අපි වයවකට දැම්මයි කියන. දැන් මෙහෙම තියෙන වෙලාවේදී කවුරු හරි ගිහලා පොල්ලකින් ගහලා මැටි කඩේ මැටි කලේ කැඩුවොත් මොකද වෙන්නේ කියලා අහනවා. මහානාම රජුරවල්. ඉතින් මහානාම රජු කර්ම කරනවා ස්වාමීන් වහන්සේ මැටි කෑලි ටික පල්ලෙහාට යයි. ගිතෙල් ටික උඩේයි. ඒකනේ වතුරේ විශිෂ්ට ගුරුත්වය හැටි <clears throat> ඒ වගේම තරුවචාන්ද කියනවා භාවිත මනසක් ඇති කෙනෙක් වතුරේ පාවෙද්දි කැඩුවත් මැදදි කැඩුවත් අඩියේදී කැඩුවත් භාවිත මනස උඩට යයි මැරිච්ච කයේ කැලී ටික බිමට වැටේ. මනසේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත් සැක පහළ වෙන්න ඉඩ තියෙනවා. හැම වෙලාවෙම ඵල දැන් ඵල ඥානෙ ඉන්න බෑ. ඕන ඕන වෙලාවට ඵල ඥානට යන්නත් බෑ. හැබැයි සදාකාලික නැතිවීමක් වෙලා නැහැ. ආපහු පරිසර දීපු ගමන් ආයෙත් ගන්න පුළුවන්. ඒක හරියට කියනවා නම් ලයිසන් එකක් ගන්න කාරින් එලවන මනුස්සයාදී ලයිසන් එක නැති වෙලා. හරිනම් කියනවනම් පොලිසියට ගිහලා කියන්න ඕන. නමුත් ඌ කියන්නේ ලයිසන් එක නැති වෙච්ච බව දැනග දැනගෙන ලයිසන් එක නැතුව කාර් පදවනවනේ. අහුණාට පස්සේ කියනවා මේක නැති වුණා පැය 20. එතකොට පොලිසිය කියනවා පැය 20ක් ඇතුළත ගෙනත් දුන්නේ නැත්නම් තෝ හිරේ දානවා. ඉතින් අරයා ගිහිල්ලා මොනවා හරි කරලා හොයනවා හොයනවා හම්බුන් නැති වුණාට ඇත්තටම එයා ලයිසන් කාරේ. ඔත් මේ වෙලාවේ ලයිසන් එක නැති වෙලා. ආන් මේ වගේ වැඩ. ඒක නිසා මාර්ග ඥානයක් හෝ අනිකුත් ඥානයක් හෝ සෝ මේ ධානයක් හෝ ලැබපු කෙනාට ඒක හැම වෙලාවෙම කැඳවන්න පුළුවන් කෙනාට කියන වශීතාවයක් ඇති කෙනයි කියලා. ඒකට තමයි පැවිදි වෙන්නේ. ඒකට තමයි අරණ්‍යගත වෙන්නේ. නිතරම මේක සුද්ධ කර කර මේක අතගසා පිළිමැද මැද ඉන්නකොට ඒක ඕන වෙලාවක ගන්න පුළුවන් උනිකා ගන්න පුළුවන්. ඒත් ජීවිතේ කරන භාවනා කරනවා නැත්නම් පැවිදි ජීවිතයේ තියෙන විවිධ පරිපාලන කටයුතු වලට සම්බන්ධ වෙනවනම් මහානාම රජුරන්ට වාගේ මේකට නැවත නැවත යන්න පුළුවන් ගතිය ඒ කාන්තියම තියේ කියලා කියන්න බෑ. නමුත් ਸਰවචනාසි ක්‍රමසාවිදි පෙන්ලා දීලා තියෙනවානේ සීළු වැඩ බහ තබලා ඒ තමයි ලැබුවා වූ ඥානේ නැවත නැවතත් <clears throat> ගන්න පුළුවන්කම අපි ලොකු සංසි කිව්වේ යුද්ධෙදි කඩු ගන්න බෑ. ඒ නිසා කඩුවක් තියෙනවා නම් ගාලා තියාගෙන හිටපන්. කොයි වෙලාවෙ යුද්ධයක් එද කියන්න දන්නේ නැහැ. යුද්ධෙදී ආයුධ ගන්න බෑ. ඒ නිසා ආයුධයක් තියෙනවනේ ඒක ගාලා කොපුවේ දාලා තියානින්ද නැත්නම් ඕක මල කර ගන්නවා. මලකට කරන කියන්නේ සදාකාලික නැති වෙනවා කියන එක නෙවෙයි. ඒකේ අර තියුණු භාවය නැති වෙනවා. ඒක නිසා මේක චිත්ත නියාමයකට අනුව සිදුවෙන දෙයක්. ඒක නිසා ස්ථිර උත්තරයක් දෙන්න බෑ. නමුත් ප්‍රශ්නේ මුල් හරියේ සඳහන් වෙලා තියෙන්නේ මේ අවසාන පරේ අහන උත්තරයක් නෙවෙයි නිකන් භාවනාවට සම්බන්ධ එකක්. මම ඉස්නහ චන්ද්‍රගෙන් ඉල්ලා හිටනවා. මේ ප්‍රශ්නේ මුල් වාක්‍ය දෙක නැවත සභාගත කරන්න කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අතීතයේ යමක් සිහිපත් කිරීම වරහන් ඇතුළේ තියෙන අරමුණු කිරීම කියලා එය මේ මොහොතේද එපරිදිම අත්දැකිය හැකිය. මේක ඒ කියන්නේ අතීතයේ යමක් සිහිපත් කරලීම යෝගාවචරයෙන් විසි ඩොකල යුත්තක්. මෙතන කතා කරන්නේ නම් ඇත්තටම ලැබපු මාර්ග ඥානයක් හෝ එහෙම නැත්නම් විපස්සනා ඥානයක් හෝ සමාධියක් ගැන වෙන්න පුළුවන්. නමුත් අතීතයේ දේවල් කල්පනා කර කර ඉන්නවයි කියලා කියන්නේ විශේෂයෙන් හිතලා කරනවා නම් වර්තමානයේ පොඩි අව탁සීරුවක් වෙනවා. අචීස් දේවල් එන්න පුළුවන් ආවොත් ඒක තේරුම් ගන්න කටයුතු කරන මිසක්ක ලැබපු ඥානයක් හරි වගේ දෙයක් නැවත නැවත පාවිච්චි කරන්න වගේ දෙයක් අන්තිමට වෙනකොට තියෙන ටිකට ওই ප්‍රශ්නේ සාධාරණයි. නමුත් මුල් වාක්‍ය දෙකේදී සඳහන් කරලා තියෙන්නේ නිකන් අතීත ස්මරණය කිරීමේ සුවිශේෂත්වයක් ගන්න හදනවා වගේ. ඒක සාමාන්‍යයෙන් භාවනාදී අගය කරන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. මම ඒ ප්‍රශ්නේ වාගේ තව මයික් එක පොඩ්ඩක් ලං කරලා කතා කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ ප්‍රශ්නේ මගේ ප්‍රශ්න. මම එකකින් අදහස් කරේ දැන් දැන් අතීතයේ සිද්ධියක් මේ මොහොතේදී අත්දැක සිහිපත් කිරීමෙන් අත්දකින්න කියන එක උදාහරණ කරගෙන ඊළඟ කාරණයට යන්නයි මම ඒ කරුණ මතු කරේ. එතකොට සාරණංශ ඔබ විස්තර කරපුවකින් මට තේරුණේ අර පිහියක් නැවත නැවත මැදලම තියාගන්න කියන එකේ තේරුම මේ මොට වෙච්ච එකෙන් දකින්න බෑ කියන එක. ඒ කියන්නේ කෙලෙස් කිලිට වලින් නැවත ආවරණය වීම නිසා එතෙන්ට යන්න බෑ කියන එක. ඒක ඒක වෙන්න පුළුවන්. ආගන්තුක උපක්ලේශ වලින් ඒ වෙලාවේ අර තියෙන රත්තරන් බාන්නේ ඩිස්නේ අඩු වෙන්න පුළුවන්. ඩිස්නේ අඩු වුණා රත්තරනේ අඩු අඩුවක් වෙන්නේ නැහැ. ඒක අර දිදුරන කට්ටිය අඩු වෙනවා. නමුත් භ්‍රමචර්ය කියලා කියන්නේ එහෙම නැත්නම් ඕකට කියන්න තියෙන වචනේ මොකද්ද? සාස් බාහිර සාසනය වෙනුවෙන් තමන්ගේ කැපවීම කියලා කියන්නේ මේ ලබාගත් යම් සීලයක් හෝ සමාධියක් හෝ ප්‍රඥාවක් තියෙනට ගැළපෙන තරම් වෙන ජීවිතයක් ගත කරන්න. ඒක ලබාගෙනත් ඊට නොතරම් වෙන ජීවිතයක් ගත කළොත් ඒ හිතේ තියෙන අර දිලිසෙන ගතිය මල කාච්ච ගතියකට යන්න පුළුවන්. එක. දෙක බාහිර ලෝකයා අවත් මේ ශාසනය පිළිබඳ වරදව ගන්න ඉඩ තියෙනවා. මේ භාවනා කරන මිනිස්සුත් මෙහෙමද හැසිරෙන්නේ කියලා. ඒ නිසා වැරදි ආදර්ශයක්ත් දෙනවා. මේ තේරවාදයේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි මේව ලබාගෙන කෑකොත් සංගහන එක නෙවෙයි. අපි ජීවත් වෙලා මැරලා ගියාට පස්සේ අපි ඉතුරු කරලා යන ආදර්ශය. ඉන්නකන් සෙල්ලම් දාන එක නෙවෙයි. ඉන්නකම් මේ ලාභ සත්කාර සම්මාන දිරවන්න නටන එක නෙවෙයි. අපි මේ අවුරුදු 2600ක් කරන අවිල තියෙන මේ වගේ උත්තරමයන් වහන්සේලා විසින් නිහඬ සේවයක් කරලා ඒ ඇත්තෝ ආදර්ශයක් තියලා කියලා තියෙනවා. අපිත් කරන්න හදන තියෙන අපිත් නිවන් දකින්න ඕනේ. අපිත් මේ ධර්ම විනී ඉගෙන ගන්න ඕනේ. නමුත් අපි කරන වැඩවලින් මොකද්ද ඉතුරු වෙන ආදර්ශය කියලා එකක් තියෙනවනේ. ඒ ආදර්ශය ගැන සලකලා හරියට භාවනා කරන කෙනෙක් වගේ නිවන් නොදබ්බපු කෙනෙක් වගේ නිවන් ලැබීමට ගෞරවයෙන් කටයුතු කරන එක වගේ හැමදාම ආධුනික විදිහට කටයුතු කරනවා. දැන් මගේ වැඩ ඉවරයි මට ඕන කෙනෙක් දෙයක් කරන්න පුළුවන් කියලා එහෙම කෙලිල්ලක් මේකේ නැහැ. එහෙම කරපු ගමන් වෙන්නේ මොකද්ද? ගුරුරයා හිටගෙන කරනකොට ගෝලයා මොකද කරන්නේ? දුව දුව කරනවා. එයිසා තේරවාදයේ දන්න කෙනෙක් නම් තමන් ප්‍රතිඵල ලබන්න ලබන්න ලබන්න නිහතමානී වෙලා ආදුනිකෙක් වාගේ අද පටන් ගත්ත කෙනෙක් වගේ කටයුතු කරනවා දෙකක් වෙන එකක් තමයි. එතකොට ඉස්සල්ලාම එන කෙනාට ඊටාම ගෞරවයෙන් සලකන්න පුළුවන්. මේ ආධුනිකයාගේ මනස හොඳට තමන් දන්න මොකද අපි තමන් ඉන්නේ හැම වෙලාවෙම ඒ නියතමානී පටන් ගන්න තැන. නෑ මම දන්නවා ඔබ දන්නේ නැහැ කියන හැඟීමක් හද්දාකවත් ගන්න බෑ. ආස්තර සෝනස් වංගෙකින් අදහස් කරේ ඔය එක්තරා ධ්‍යාන සමාපatti වලට ඇහෙන්නේ නැහැ. කතා කරන මයික් එකට කතා කරන්නේ නැහැ. අවසරයි සම්මානස. ධ්‍යානයකින් පිරිහිච්ච කෙනෙක් මරණසන්න මොහොතේ වෙනකොට ඊළඟ ඒ කියන්නේ ධ්‍යානයක් තිබිලා පිරිහිලා තිබුණොත් එයා මරණසන්න මොහොතේ යන තැන ගැනයි ධ්‍යානෙ නොපිරිහි මරණයටපත් වුණොත් යන වෙනසයි පිළිබඳව පොඩ්ඩක් දැනගන්නත් එක්කයි කතා කරන්නේ. ඒක හොඳයි. නමුත් මම හරි අකමැතිව සමත පැත්තට යනවට. නමුත් මම ගෞරව කරලා, ඒ කියන්නේ ගෞරව ප්‍රශ්නට ගෞරවයක් වශයෙන් කියනවනම් ඒ ධ්‍යානයක් ලැබනවා කියන එක ඊට පස්සේ ධ්‍යානය ආරක්ෂා කරනවා කියන එක ලොකු වෙනසක් තියෙනවා. ධ්‍යානයක් ලැබුවට පස්සේ ඊට ගැළපෙන ජීවිතයකට තමයි සම්මා ආජීවය කියලා කියන්නේ. ඊට ගැළපෙන කර්මාන්තය තමයි සම්මා කම්මන්තය කියලා කියන්නේ. ඊට ගැළපෙන වචන තමයි සම්මා වාචා කියලා කියන්නේ. ඉතින් ධ්‍යානයක් ලැබුවට පස්සේ සම්මා ආජීවය, සම්මා කම්මන්ත, සම්මා වායාම ගැන නොතක කටයුතු කෙරුවොත් අර ධානය මලකට ගන්නවා. ඇට නැවත නැවතත් ඒකට යොදවන්න ඕනේ. එතකොට ධානය පිරිුණා වෙනවා. පිරිුණාට පස්සේ ওই කියන බ්‍රහ්ම සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඒ වගේම ධානයක තියෙන උත්කෘෂ්ඨ මට්ටම මජ්ජම සහ ඕමක කියලා මට්ටම් තුනක්. හොඳට භාවනා කරන එකන ධානයක උත්කෘෂ්ඨ මට්ටමේ පවත්වනවා. එතකොට බ්‍රහ්ම බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරোহিত මහා බ්‍රහ්ම පළවෙනි ධ්‍යානෙට බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. හොඳටම ධානයේ උත්කෘෂ්ඨ මට්ටමින් පවත්තට එක්කනවා මහා බ්‍රහ්මතන්ට යනවා. මධ්‍යස්ථාන තියෙන එකනවා බ්‍රහ්ම පුරෝහිත වෙනවා. ලාවට යාන්තම් ධානයේ තියන්නේ එකනවා බ්‍රහ්ම පාරිසජ්ජයට වැටෙනවා. ඒක කියන්නේ ධානය ලැබුවට පස්සේ තමන් ගත කරන ජීවිතේ ඒ ධර්මයට කාගමට මේ මොකද්ද ආජීවයට බරව හොඳට ගත කරනවා නම් උත්කෘෂ්ඨ මට්ටමේ පවත්වාගෙන යන්න පුළුවන්. ඒකට යන හොඩාක් ඉදින්දා වැඩ කපහරින්න වෙනවා. භාවනාවට වෙලා වැඩි කරන්න වෙනවා. ඉතින් ඒ අනුව දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන හැම ධ්‍යාන හතරට භ්‍රම ලෝක 12ක් තියෙනවා. 12ක් තියෙන මොකද්ද? ඒකේ මට්ටම් තුනේ හැටියට. මෙව අතර ඉහළ පහම් යන්න ඉඩ තියෙනවා. සමහරට මුළු ධ්‍යානෙන් පිළිලා දෙවෙනි ධ්‍යානෙන් පිළිලා පළවෙනි ධ්‍යාන මට්ටම රැටෙන්නත් ඉඩ තියෙනවා. ඒ හේතුව දුන්න තෑග්ග බාරගන්න, පිළිගන්න, රකින්න, ආරසා කරන්න දන්නේ නැහැ. එනිසා ඒක තෑග්ගක් දුන්නට පස්සේ තනතුරක් නිලයක් දුන්නාට පස්සේ ඒ නිලයට ගැළපෙන තාට හැසිරෙනවා කියන එක ලොකු කැපකිරීමක්. ඒක ධ්‍යාන වලට ඔය විදිහට බලපානවා මාර්ග ඥාන වලටත් يعني සෝවාන් සකදාගාමී මාර්ග ඥාන වලටත් බලපාන බවයි පේන්න තියෙන්නේ යෝගාවචරගේ හිතේ මහානාම රජුරන් ඇති වෙච්ච සැකේ. තමන් අනාගාමි වෙලත් සැක කරනවා අනේ සාංශාපි වගේ කෙනෙක් එහෙම වුණොත් හදිසියවත් අපාය යන්න පුළුවන් කියලා. ඉතින් බුදුරජාණන් කියනවා කලයේ බිඳුනොත් ගිතෙල් යට යන්න ඉඩ තියෙනවා කියලා. නෑ. ගිතෙල් යන්නේ උඩටම තමයි. ඒක චිත්ත නියාමයක් වැඩ කරන්නේ. නමුත් හොඳට මතක තියාගන්න රහත් වෙනකන් උද්දම්භාගියේ සංයෝජන වැඩ කරනවා. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා මේ උද්දච්ච චෛතසිකේ ඕනම කක්කාවක් රත්තරන් කරලා පෙන්වන්න පුළුවන් ඕනම රත්තරණක් කක්කාවක් කරලා පෙන්වන්න පුළුවන් උද්දච්ච කියන්නේ අන්ධවන්දයි. උද්දච්ච භාවයේ තියාගෙන අනාගාමී වුණත් මොනවා හරි වැඩ කරනවා Tamanට සැකේ දෙන්න පුළුවන්. තාමත් මට කාම රාගේ තියනවාද? තාමත් මට රූප රාග තියනවාද කියලා මොකද මේ මේ පටිගේ තියනවාද කියලා කාම රාග රූප රූප රාග රූප රාග දෙක කාම රාගයේ වශයෙන් පටිගේ වශයෙන් පෙනී හිටින්න පුළුවන් උද්දච්ච චෛතසිකයේ බලපෑම නිසා. ඒක නිසා ඒවා මෙහෙම සාකච්ඡා කරලා පොතක ලියලා බේරන්න පුළුවන් දේවල් නෙවෙයි. අත්දැකීම හරහා ලැබිච්ච දේ වශී කිරීම හරහා ඊට තරම් ජීවිතයක් ගත කරනවා කියන එක ඒක මම හිතනවා ලොකුම දානයක් කියලා. ලෝකෙදී ලොකුම දානයක් තමයි තමයි මේ ගත කරන ජීවිතේට තමන්ගේ සීලයකට සමාධියකට ප්‍රඥාවට ප්‍රතිඵල හම් වෙනකොට එන්නේ එන්න ධර්මයට නතු වෙනවා. එන්නේ එන්න සීලයට නතු වෙනවා. හැම වෙලාවෙම සලකන්න ඕන සීලයේ අදි සීලයක් කරගන්න. ප්‍රඥාව අධි ප්‍රඥාව චිත්තවත් තත්ත්වය අධිජිත කරන්න. ඒකට කායිමත් අහන්න එපා. කාටවත් තේරෙන්නේ නැහැ. Taman තමයි දන්නේ මෙච්චර අමාරුවෙන් උපයාගත්ත දේ උපේන දෙයට ගැළපෙන ජීවිතයක් ගත කරනවා කියන එක. ස්වාමීන් වහන්සේ මම කෙතෙක් උත්සාහ ගත්තත් මගේ සිත එක එක ඉරියව්වකින් ටික වෙලාවක් සම වෙන්නේ මම කෙතෙක් උත්සාහ ගත්තත් මගේ සිත එක ඉරියව්වකින් ටික වෙලාවයි තියෙන්නේ. මට වැඩිපුර එක ඉරියව්වකට සිත තැන්පත් කරගන්නේ කෙසේද? මේට ඔබ වහන්සේගේ කාරුණික ඇස යොමු වේවා. ත්වන් සරණයි. අඩුගානේ දැන් Tamanne තේරෙනවා මේ කය අපිට ඕන විදිහට පවත්වන්න බෑ. අපි ආසයි අමුත්ත තිබ්බ වගේ මේ බුදු පිළිම වගේ ඉඳගෙන බද්ද පරියන්කේ ගන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්න පුළුවන් නම් සෝක්. අතින්න බෑ. ඕකට තමයි අනාත්මය කියලා කියන්නේ. ඕකට තමයි කියන්නේ ආණ්ඩු මට්ටු කරන්න බෑ කියලා. ඉතින් ඕක ගැන කනගාටු වෙනවා නම් අපි කොහොමද මේ අනිච්චන් දුක්ඛං අනත්තන් තේරුම් ගන්නේ? මේක නෙමෙයි බලන්න තියෙන්නේ. මං ඉස්සර දන්නේ මං ඉරියව් නටනටම ආරු කර කර හිටියේ දැන් අනුගානේ භාවනා කරන්න ගිය පස්සේ කීරියවක තියෙනවා බැරි බව දන්නවා නමුත් මේ බැරි බව දැනීම හරහා ඉන්න පුළුවන් වෙලාවේ පොඩ්ඩක්වත් දියුණුවක් තියෙනවා නම් එච්චරයි අපිට සාධනීය පැත්තෙන් බලන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්න කරුගෙන් මම දැනගන්න කැමතියි. ඉරියව්වක ඉන්න බරි බව හැබෑව. අල්ලපු ගෙදර එක්කනා වගේ ඉන්න බැරුව ඇති. නමුත් Taman කරන්න කරන්න වෙනදාට වැඩිය ඩිංගිත්තක් හරි වැඩිවීමක් සුමානිකර මාසයකට මාස ගණන් බලනකොට පොඩ පොඩ හරි වැඩි වෙනවනම් ඒක එච්චරයි අපිට බලන්න තියෙන්නේ. ඒක මේකේ ලියවිලා නැහැ. ඒක මම දැනගන්න කැමතියි මේ උත්තරේට මේ ප්‍රශ්නෙට සාධනීය උත්තරයක් දෙන්න. Taman භාවනා කරන්න කරන්න ඉන්න වෙලාවෙ එන්න එන්න අඩු වෙමින් යනවද නැත්නම් තටම තටම හරි දඟල දඟල හරි වැඩි වෙමින් යනවද අන්න ඒක සභාගත කරනවා නම් අපිට පිළිතුරක් ලැබෙන්න පුළුවන් ඒකට උත්තර දෙන්නේ නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා ස්වාමීන් වහන්සේ අරයන්ක වේලාවේදී ශාලාව තුල සක්මන් කිරීම නිසා පෞසිදුයේද යෝගින්ගේ භාවනාව කැඩෙන බැවි. ඉතින් අහන්න ඕන ළඟ ඉන්න කෙනායින් අහන්න ඕන වාට කැඩුනා නම් පව්. ඒ නිසා හොඳට භාවනා කරන්නේ තට්ටු කරලා අහන්න මේ මං සක්මන් කරන වාට කැඩෙනවද? එතකොට පවු නැහැ. එච්චරයි. ඒ නිසා හොඳට මතක තියාගන්න තමන් සක්මන් කරනකොට තමන්ට අනුගෙනිකෙන් බාධා වෙනවනම් තමන් නිසා අනුන්ට බාධා වෙනවා. සමහරුන්ට කම්මලින බල්ලට එන ගැවුවට ගාණක් නැහැ වගේ ඔලු උඩින් සක්මන් කරත් ප්‍රශ්නයක් නැහැ. සමහරු හරීම සංවේදී. මේ ඔල්ලෝසියේ ටික් ටික් ගන්න සද්දවත් අහන්න බෑ. ඉතින් අපි අර පටන් ගන්න කෙනාට තුවාලයක් වනමුගේ පාදපු කෙනා වගේ පුංචි දේවල් වලින් සැලෙනවා. ඒක හැබැයි ඉච්චරම මහා ලොකුට සලකන්න ඕන දේවල් නෙවෙයි. ඒක නිසා තමයි පව්පිවි නෙවෙයි මෙතන තියෙන්නේ. ගැළපෙන නොගැළපෙන බව. තමනුත් ඒ ඒ පාර යන කෙනෙක් ඒ වගේ ඔද්දල් හිතක් ඇති කෙනාට පොඩි දෙයක් උනත් කැඩෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා පුළුවන් තරම් පුළුවන් නම් කරගන්න ඉක්නට කරගන්න ඒ කියන්නේ මේ සබ්බපාපස්සා කරනම් කියන එක මම කියන්නේ සිය පවෙන් වලකින්න පුළුවන් තරම්. පව් වෙනවද නැද්ද කියලා Tamanගෙන් අහන්න ඕනේ. මම මේ හොඳට භාවනා කරනකොට මගේ ළඟින් අවුරු හරි යනවනම් මට බාධායි. මෙතන මම පුංචි කාරණාවක් කියනවා. සක්මන් කරන්න පුළුවන් මයි පොළොව මහි කාන්තාව හෙල්ලෙන්නේ නැති වෙන විදියට. සමහර සක්මන් කරන්න ගියාම භූමිකම්පාවක්. උඩ තට්ටු යනකොට පල්ලෙහා තට්ටුවේ දූලි ගැසිලා වැටෙනවා. මම බැනුම් අහලා තිනවා කොච්චර දෝ පණ්ඩිතාරාමේ ඉඳදී මම දන්නේ නැහැ මම උඩ තට්ටුවේ හිටියේ. මං හරි ආසයි මැද කොරිඩෝවේ කරන්න. අවුරුද්දක් විතර ගියාට පස්සේ සුද්දෙක් ඇවිල්ලා මට බයින්න පටන් ගත්තා. උඩ ඇවිදිනකොට දඩස් දඩස් මං ඔච්චර කල් ඇවිද්ද පස්සේ පල්ලෙහා තට්ටුවට ගියාට පස්සේ තමයි මට තේටි උඩ තට්ටුව ඇවිදිනකොට ඇත්තට මේක නෙවෙයි අපිට සක්මන් කරන්න තියෙන තැන සක්මන් කරන වෙන තැනක් තියෙනවා මේ මේ ඉන්න කාමර පෙළි දෙක මැද මම තට්ටුව ඇවිදිනකොට ඉතින් ඊට පස්සේ මට තේරුම් පටන් අරගත්තා මම මේ මෝඩෙක් වාගේ දිදිස් දිදිස් දිදිස් දිදිස් ගාලා හක්පම් කරනකොට කොච්චරක් ඇතේ ඉන්න මිනිස්සු බැන බැන මට ඉඳන්ද කියලා. මහා පොළොවේ ඇවිද්දත් මහා පොළොවේ ඇවිද්දත් ද්වේෂ චරිතය විලුඹ කපා විලුඹ තියලා ඇවිදිනකොට තමන්ගේ කයත් හෙල්ලුම් කරනවා මහ පොළොවත් හෙල්ලුම් කරනවා. සම සමහිත ඒ පොළොව අපි සිංහල කවියක් තියෙන්නේ අත් බිදේවි පය බුරුලින් තබා වරෙන් කියලා. සක්මන් කරන පය බුරුලින් තවන්න ඉගෙන ගන්න විනාඩි 30ක්වත් යනවා. එතකම්ම අපි හමුදා සොල්දාදු වගේ වම දකුණ වම දකුණ වම දකුණ කියන පටන් ගත්තට පස්සේ බලාහින් මනසත් පේනවා ටිකක් පොඩි විකාරයි. නමුත් අපි මේ ඥානানন্দ සාංශ කියන අපි මේ ලෙඩෙක් වගේ ඇවිදින්නේ සනීප වෙන්න ඕන නිසානේ. කාටවත් කරදර කරන්න නෙවෙයි. නමුත් ඇත්තටම අනායාසයෙන් සක්මන් කරන්න ඉගෙන ගන්න ඕනම දක්ෂ යෝගාවචරයෙකුට අලුත් සක්මනක විනාඩි 30ක් 40ක් යනවා. එතකොට සක්මනට තේරෙන්නේ නැහැ විදිනවා. නිකන් පොළොවේ ඇවිදින්නේ පොළොවට බරක් නොවන විදිහට. මුළු ත්‍රිපුරදී බර ගන්න. මේ මෙව්වා අපි අපි අත්දැකීම අරගන්න ඕනේ. අරගෙන බලන්න ඕනේ මම මෙහෙම කෙනෙක් ළඟ එහෙම සක්මන් කරන්න ගිහිල්ලා මම යතින් එහෙම කම්ප වෙනවා නම් මයි ළඟ යනකොට මට කම්ප වෙනවනම් අනිවාර්යයෙන්ම මනසට කම්ප වෙනවා. අන්නේ විදිහට තමන් උපමා කරගෙන තමන් ආදර්ශයකට අරගෙන අනිත් කෙනාගේ මනසමයි මටත් තියෙන්නේ. මගේ මනසමයි යාටත් තියෙන්නේ. ආන්න ඒකෙන් තමයි පව්පින් තේිනු කරන්න තියෙන්නේ. එහෙම වැරදිලා තියෙනවායි කියලා මේ සාප කරගෙන මේ මේ හිතමනාව කරන්න නෙමෙයි තියෙන්නේ. හැම කෙනාම ඉගෙන ගන්න වැරදි අරහා. මොනම කෙනෙකුටවත් නැහැ. ඉක්තිතම කෙලින්ම ගිහිල්ලා කරලේ වහන්න පුළුවන් ගතියක්. ඔක්කොමලා වරද්ද වරද්ද තමයි යන්නේ. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න ශක්මන් කිරීම සඳහා වෙනමම මලු තියෙනවා. සක්මන් කිරීම සඳහා වෙනමම කාලයක් තියෙනවා. අපි නිසා කාලය සහ දේශය හරහා සක්මන් සහ පරියන්ක වෙන් කළ දීලා තියෙනවා. ඒක මේ දේශ සීමා අරගල ඇති කරගත්තොත් සැක පහළ වෙනවා. තමයි සක්මන් කරනවා සක්මන් කරන්නේ වැලිමලුවේ නම් වැලිමලුවේ කවුරු වාඩි වෙලා ඉන්නවනම් ඒකෙන් එච්චර ප්‍රශ්නයක් වෙන්නේ මොකද එයා දැනගෙනයි වාඩි වෙලා. මේක සක්මන් කරන තැන. Taman සක්මන් කරන පරියංග කරන තැන නම් පරියංග කරන වෙලාවක් නම් එතකොට ඉතින් විවස්ථාව කැඩලා ඒ කියන්නේ අපි ගත්ත සම්මුතිය බිඳිලා. එතකොට ඉතින් පවු තියෙන පැත්ත නැත්තම් අදක්ෂ පැත්තට වැටෙනවා වැඩි. ඒක ඊටාම සාධාරණීය තැන තමයි මම ළඟ සක්මන් කරනකොට මට කවුරුක බාධාවක් වෙනවද කියලා දැනගන්නේ කහරා තමයි මේකට yaadena උත්තරයක් ලබා ගන්න පුළුවන්. මේ වැස්ස නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් බව මම දන්නවා. ඒ වගේම මේ ගොඩනැගිලි නිර්මාණ ශිල්පයේ තුල මේ රිලවුන්ගේ ප්‍රශ්නේ තුල මොන විදියෙන්වත් බේරන්න බෑ එලිමහනක් හදලා දෙන්න විදියක් නැහැ. ඒක නිසා වැස්ස නොවසීවා කියලා ප්‍රාර්ථනා කරන එකයි තියෙන්නේ. ඒකල එළියට ගිහලා සක්මන් කරන එකයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ආනාපාන සතියේ හිත පැවැත්වීමේදී හොඳින් සිහිය පවත්වමින් තිබෙන විට හිස හැමින් පහත් වෙනවා. කවුරුන් හෝ පුද්ගලයෙකු විසින් කරනවත් නෙමෙයි. හිත ආනාපාන සතියෙම පවතින බැවින් හිත කරනවත් නෙමෙයි. ඒ පිළිබඳව පැහැදිලි කර දෙන්න. නැවත කය ඍජුව සතියෙන්ම ආස්වාස ප්‍රස්වාසය පිළිබඳව සිටින විට හුස්මත් ඇති විශාල කොටසක් අමාරුවෙන් අදින වාසේ දැනේ. පසුව සියල්ල සැහැල්ලු විය. එපමණයි තමයි. ඒ චෛත්‍යනි බලන් තියෙන්නේ ඒ <clears throat> හිස වැක්කිරන ගතිය. අපි කියන්නේ ඉරියව් වැක්කිරනවා කියලා ඒකට කියන්නේ. ඉරියව් වැක්කිරන ගතිය තියෙද්දි තමන්ගේ හිත මානසිකාර්ය භාවනා හිත ආනාපානෙත් එක්කම තියෙනවනම් ඉරියව් ගැන කරතර වෙන්නේ නැතුව ඒ ආනාපානේ පවතින සතිය පශ්චාත්තාවයෙන් තොරව හිත කරදර ගන්න නැතුව පවත්වන්න පුළුවන් නම් හිත කෙලි ඔළුව කෙලින් ඡාන භාවනා කරනට වැඩිය හොඳයි මේක. ඔළුව කඩා වැටෙද්දි සතිය පවතිනවා. ඔළුව කඩා වැටෙද්දි ආනාපානේ පවතිනවා. ඔළුව කඩා වැටෙද්දි පශ්චාත්තාපේ නැහැ. මේක ගොඩාක් වෙලාවට ඉන්නේ තරුණ අයට. මොකද තරුණ කෙනා හැම වෙලාවෙම තමන්ගේ ඉරියව්ව අනුන්ට කොහොමද දකින්නේ කියන එක නිතරම සැලකිලිමත් නේ. ඒක නට හරි හිතට අමර අමන අපයි මේ මේ ඉන්නකොට මේ වීඩියෝව විකෘත වුණොත්. වයසට ගියාට පස්සේ නම් ඉතින් කබායේරිලා ඊට කමක් නැහැ කවුරු බලයන්නද කවුරු දකින්නද මම දැන් මහලු වියේ කියලා ඔය ගොරෝ ගොරෝ බුදියා ගන්නවා පැත්තකට. තරුණයි එහෙමනේ තමන්ගේ ඉරියව් ගැන බොහොම සැලකිලිමත්. මේක හොඳයි. සාමූහික භාවනාවේ අපිට හම්බෙන වාභයක් තමයි අපිට ඇතුළතින් බයලජ්ජාව පහළ වෙනවා මේ පිරිසක් මැද මේක දෙය කරන්න හොඳ නැහැ කියලා. নিকමට හිතනද Taman තනි කර ඇඳ උඩ ඉඳගෙන භාවනා කරලා කොට්ටේ පාත් තුන ඔළුව පාත් තුන මොකද කරන්නේ? එහෙම කොට්ටේට තියලා බුදිය ගන්න. ගොඩනෙක් භාවනා කරන්න ඇඳ හදලා කොට්ටේ හදලා තියලා තමයි පරියන්ක ගන්න ටිකක් කියලා නිින්ද යාගෙන එනකොට එහෙම පාත් වෙන එකයි වෙන්නේ. සාමූහික භාවනා කරන්න බෑටි මේක. අල්ලපු මිනිස්සේ අල්ලපු ඉස්සරහින් ඉන්න මිනිස්සේ තමයි කොට්ටේට ගන්න වෙන්නේ. එනිසා අපි මේකේ අපි අර බයලජ්ජාව දෙක වාසියට ගන්නවා. ඔබ ඔබ බුදින බුදියන්න බුදිය ගන්නේ උඹට දැන් ඔන්න අහල පහල ඉන්න මිනිස්සු ඔක්කොම ප්‍රසිද්ධ වේදිකාවේ නේ රංගපාන තියෙන්නේ. එනිසා එතෙන්දි බලන්න තියෙන්නේ මට හිත පශ්චාත්තාප නැතුව මම වැක් කරනවා. මට පාලනය කරන්න බෑ. හැබැයි මම දන්නවා මම ආපු වැඩේ හරි. ඒ කියන්නේ මම සතිය පවත්වනවා, ආනාපානෙ පේනවා. එතකොට ටික වෙලාවක් ගියාට පස්සේ ඇඟම ආය බැලුම් හුලම් බහුව බැලන හුලම් ගැහුවාගේ නැගිටලා ආය ඍජු වෙනවා. ඒකත් වීර්ය සහ සමාධිය චෛතසික දෙක අතර සමබර භාවයේ මත සිද්ධ වෙන්නේ. සමාධි වැඩිලා වීර්ය අඩු වුණොත් වැක්කෙනවා. වීර්ය අඩු වෙලා සමාධි වැඩි වුණොත් වැඩි වැක්කෙනවා. සමාධිය වල වීර්ය වැඩි වුණොත් ඉද්ද ගැහුවාගේ කිටින් හිටිනවා. හැබැයි ඉච්චර සමාධියක් නැහැ. ඉතින් මේ දෙක අතර තඩමාරු වීමක් වෙනවා. ඒකට තමයි ඉන්ද්‍රිය සමතාවය සහ තදුපග විරිය වාහනතා කියලා ධානයකට යන්න ඉස්සර වෙලා මේ පුංචි කැලිබ්‍රේෂන් දෙකක් යනවා අපේ මනසේ. කියන්නේ හදාගෙන තියෙන වීර්යයයි සමාධියයි සතියයි සමාවෙන්න වීර්යයයි සමාධියයි දෙක සමබර කිරීම අර රෝධ හතර ඇලයින්මන්ට් කරන්නේ කාර් එකේ ඇලයින් ඇලයින්මන්ට් ඇඩ්ජස්ට්මන්ට් තියෙනවනේ. නැත්තම් ඇලයින්මන්ට් සවුතුන කාර් එක අදිනවනේ පැත්තකට වාහනේ. ඒ වගේ තමයි වීර්යයයි සත්‍ය මේ සමාධිය දෙක සමබර වුණේ නැත්තම් ඉරියව්වෙන් පෙන්නනවා. ඊට පස්සේ සමාධිය වැඩි වෙන්න වැඩි වෙන්න එහෙම නැත්නම් භාවනා ඉදිරියට යන්න යන්න යොදන්න ඕන වීර්ය අඩු කරනවා. හරියට ෆස්ට් ගියර් එකේ හැතැම්මක් යන්න පැත්ත වෙන පෙට්‍රල් වලට ප්‍රමාණය බොහොම අඩු ප්‍රමාණයක් තමයි සෙකන්ඩ් ගියර් එකේ හැතැම්මක් යනකොට යන්නේ. ඊට පස්සේ අඩු ඊට අඩු ප්‍රමාණයක් තමයි තර්ඩ් ගියර් එකේ හැතැම්මකටපත් වෙන්නේ. දැවෙන්නේ. ෆෝර්ත් ගියර් එකේ টොප් එකේ තියෙනවනේ টොප් එකේ. එන්නේ එන්නේ යන හැතැම්ම ගන්නට දැවෙන ඉන්ධන අඩු වෙන වගේ අපිටත් තේරෙනවා භාවනා කරන කෙනාට තේරෙනවා මුලදි මුලදි හරි ශක්තියක් හරි වීරියක් ඕනේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අරමුණ අල්ලගෙන මානසික කාර්යපාදනතිය පහු වෙන බවට හුරු වෙනවා ඒක හුරු වුණාට පස්සේ එච්චර වීරියව දන්න හැබැයි ඒ තේරෙනවා ඇද වෙන ගති තියෙනවා වැක්කෙන ගති තියෙනවා වරක නැගිටින ගති තියෙනවා පශ්චාත්තාප නොවුනොත් පිළියම් හොයන්න පුළුවන් පශ්චාත්තාප වුණොත් පිළියම් හම්බ වෙන්නේ ආය නීවරණයක් ඇති වෙනවා සැක. එනිසා මේක සිද්ධ වෙන්නේ අටුවාචාර්ය මාංශලා බාර ගන්න හොඳ පිං ඇති භාවනාවේ දියුණුව පෙන්වන කෙනාට තමයි මේක සිද්ධ වෙන්නේ. ඒක වරදොල තේරුම් ගන්න මේක කොටදී මට භාවනා කරන්න බෑ මම සම්පූ පිරිතෙන් අයින් වෙන්න ඕනේ මම තනියෙන් භාවනා කරන්න ඕනේ කියලා වැරදි තීන්දුවක් ගත්තොත් මෙතනින් හරස් කැපිලා පාර වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක දැනගෙන මේ අවදිහිත ඒක අනික් එක මේක ලීන හිත කියලා කියන හැංගිච්ච හිත. හැංගිච්ච හිත වෙලාවෙ වැක්කෙනවා. හැබැයි සමහරම උගාවක් වැක්කෙනවා. මම දැකලා තියෙනවා මේ ඉස්සරහා ගිහලා ඔළුව බිම වදිනවා. කෙලිම ගිහිල්ලා සම්පූර්ණ පාත්තල ඔළුව බිම වදිනවා. ඒකෙන් පස්සට ගිහිල්ලා ඔළුව ඩෝංගල වැටෙනවා. ඒ කොරියන් මිනිසෙක් අපිටක භාවනා කරා හාමුදුර කෙනෙක් මහායාන මම භාවනා කරන ජාදී සම්පූර්ණ ඔළුව ගිහිල්ලා වැදුන ඩෝංගල. අපි ඉන්න ඇති 10 දෙනෙක් විතර වගේ. නැගිටපු ගාම මිනිසයා ඉතින් හරියට මේ බඩ ගියා වමන ගියා වාදී හරි ලැජ්ජාවෙන් නැගිටලා බැලුවා මාත් මගේ මෝඩකමට ඇත්ත කරලා බැලුවා. පිටිපස්සට වැටුණා. මේ ඔය විසිකීට් පහමසු කෙනෙක් හිටියා ඒ ස්වාමීන් වහන්සේගේ ඔළුව පාත් වෙනවා. ඒ ස්වාමීන්සේ ගල පැත්තට ඔළුව දාලා භාවනා කරනවලු වැටෙනකොට ගිහලා ගලේ වෙදියන් කියනවා. තව හමුදු කෙනෙක් හිටියා. ඒ හමුදුර කිව්වා මෙහෙම මේ ගලය හෙල අයිනේ ඉඳගෙන භාවනා කරන නිදිවතුර වැටියක් කියලා. තව හමුදු කෙනෙක් කියලා දුන්නා සක්මන් කරනකොට භාවනා වෙනකොට තාප්පයක් උඩ සක්මන් කරන්න කියලා. තව හමුදු කෙනෙක් කියලා දුන්නා සක්මන් කරනකොට භාවනා කරනට නිදිමත එනවනම් තාප් තාප්පයක් උඩ පස්සෙන් පතර සක්මන් කරන්න. මරලා සෙල්ලම් තියෙන. ඒ ඉන්නේ තාලෙට ගහන එකයි තියෙන්නේ. ඉච්චිත උත්තරයක් නැවුවා. මිනිහා ටිකක් කඩා වැටෙනවා ආය නැගිටිනවා ආය කඩා වැටෙනවා ආය නැගිටිනවා පශ්චාත්තාප නොවි උත්සාහ කළොත් කරගෙන කරගෙන යනකොට Taman තුලම ක්‍රමසාවිදි පහළ වෙනවා මේක සාධාරණ දෙයක් භවනාදී සිද්ධ වෙන දෙයක් ඉච්චර කලබල වෙන්න දෙයක් නෙවෙයි ගරුතර ආමඳුරන් වහන්සේ මේ සීලය පිළිබඳ ප්‍රශ්නයකි ප්‍රශ්නය කොටස් දෙකකට ඉදිරිපත් වෙලා තියෙනවා පළවෙනි කොටස වැසිකිලි පිරිසිදු කිරීමේදී ආපික් වැනි බෙහෙත් වර්ග භාවිතා කරන භාවිතා කර ඇසිකිලි පිරිසිදු කිරීම මෙහෙණින් වහන්සේලාට හෝ ස්වාමින් වහන්සේලාගේ සීලයට වරදක්ද? අංක 2 ඒකට උත්තරයක් වශයෙන් කියන්න තියෙන ඇත්තටම මම හිතන්නේ ওই 35 වෙනි වගේ රිට්‍රීට් එක වුණාට පස්සේ ඒ ඇවිල්ලා ගිය කෙනෙක් අපිට වார்த்தාවක් එවලා තිබුණා මේ වගේ තැනක ඇත්තටම හාපික් පාවිච්චි කරන වැඩි කියලා. ඒක මේ එක සීලේ අන්තික ඕවා දිගේ ගිහිල්ලා පිට් එකට යනවා. ඒකේ ඉන්න ඔක්කොම බැක්ටීරියා මැරෙනවා. ඊට පස්සේ අසුචි දිරන්නේ ඊට පස්සේ වල පෙරනවා බොහොම ඉක්මනට. මේකට මේ ළඟදී මම අර ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටියට ගියාට පස්සේ මම දන්න හොඳ බුරුම හාමුදුර කෙනෙක් මේ ප්‍රශ්නට උත්තර දීලා තිබුණා. ඒ ස්වාමීන් වහන්සේ කියලා තිබුණා බුදුරජාණන් වහන්සේ ප්‍රාණීන් වශයෙන් හඳුනන්නේ 4000 රෙද්දෙන් පෙරුණාට පස්සේ ඉතුරු වෙන සත්තුන්ට විතරයි. පෙරලා පල්ලෙහාට යන සත්තු ප්‍රාණීන් කියන නමට බුදුහාමුදුර දක්වලා නැහැ. පෙරහංකඩෙන් පෙරවිලා වැටෙන එකේ පේන්නේ නැහනේ ප්‍රාණීන් ගණන් ගන්න නැහැ. මයික්‍රොස්කෝපික් සත්තු ගණන් ගන්න නැහැ බුදුරජාණන්. පෙරහංකඩ එකේ පෙරුවට පස්සේ ඉතුරු වෙනවනම් නලියන දෙයක් පණුවෙක් ප්‍රාණ කියන වචන කියන්නේ පණුවා කියන එක තමයි. එහෙමනම් විතරයි ගණන් ගන්න. ඒ නිසා ඇතුලේ තියෙන විෂ බීජ Taman දකින්න සතෙක් ඉන්නවනම් ඒකාන්තයෙන්ම අකුසලය ප්‍රාණඝාත අකුසලයක් අපා මොකද්ද කියනවට කර්මපතයක්. එහෙම නැති එකට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් පරිසරවේදීන් කියනවා මේ විස බීජනාශන මේ ඒ වගේ දේවල් පාවිච්චි කරලා පස්සේ මේ එව්වගේ නෑ දයානුකම්පා සේරම විස බීජ මරනවා. එතකොට වැසිකේ වල දිරන්නේ. එනිසා අවශ්‍ය වෙලාවකට හුඟක් කුඩු බැඳිලා තියෙනවා නම් පාවිච්චි කරන ගමන් නැත්නම් බ්‍රෂ් එකෙන් ඕන තරම් සුද්ධ කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා දෙපැත්තෙම හොඳයි. ඒ වගේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි පුළුවන් තරම් අඩු කරන්න. නමුත් හොඳට මතක තියාගන්න මේ වගේ තැනක ඕගොල්ලෝ ගියා. තව දවසකින් තව කට්ටියක් ආවා. ඉතින් හරි බහුල භාවිතාවට යන නිසා ඒ ගඳ නැතුව එක පාවිච්චි කරන්න සමහර විටක gedara පුද්ගලික වැසිකිලිකට වැඩිය මේක සුද්ධ පවිත්‍ර කරන්න වෙනවා. රසායනික ද්‍රව්‍ය ටිකක් දාන්න වෙනවා. නමුත් ඒක අඩු කරන තරමට හොඳයි. අංක 2 විකාල භෝජන ශික්ෂාපදයේ රකින පැවිදි උතුමන්ට යම් විදිහකින් දැඩි රෝගී අවස්ථාවකදී වෛද්‍ය උපදෙස් මත කිරිවැනි බීමක් හෝ තීස්තනි ආහාරයක් ගැනීම සුදුසුද? එක්තරා හිමි නමකගෙන් මෙම ප්‍රශ්නය ඇසූ විට පැවසුවේ එවන් තදබල රෝගී මොහතක ඔබ නුවණින් සිටිය යුත්තේ සීලය රැක මේ යනවාද නැත්නම් සීලය හැකි පරිදි රැක භාවනාවට සිත යොමු කර කෙලෙස් නසා සසර කෙටි කර ගන්නවාද යන්නයි. මේ ආසන්නයේ පැවිද්දන් වන අප බොහෝ දෙනෙකුගේ යහපත පිණිසයි. කරුණාවෙන් පහදා දෙනු මැන. ප්‍රශ්නේ සහ උත්තරේ ප්‍රශ්න නම් මට පිළිසිදු. නමුත් ඒ ස්වාමීන් වහන්සේ දීපු උත්තරේ මේ වචන වලින් නම් තේරෙන්නේ නැහැ. ඒ සාංශ කියලා තියෙන්නේ මේ සීලය රැගෙන මැරෙනවද එහෙම නැත්නම් දුස්සීලව ඉඳලා පස්සේ සීල් සමාදන් වෙලා එහෙම නැත්නම් පස්සේ දිගට පන් භාවනා කරලා බේරෙනවා කියලා. ඔක ওই කියන විදිහට ඊරාන් ඉන්න හරි අමාරුයි. සුචරිතවාදීන් කියනවා සීලය රැකගෙන මරණත් හොඳයි කියලා. ප්‍රායෝගිකවාදීන් කියනවා නෑ මේ වෙලාවේදී කොහොම හරි කරලා Brahmacharya රැකගනින් රැකගෙන ඉස්සරහට මේ පුලුවන්තරම් භාවනා කරලා ගොඩ එන්නේ කියලා. නමුත් මේ වගේ දෙයක් තීන්දුව කරන්න බෑ ලෙඩ වුණාට පස්සේ. ලෙඩ වුණාට පස්සේ හිත තියෙන දුර්වල තත්ත්වේ. එතකොට හිත කල්පනා කරන ප්‍රඥාවෙන් නෙවෙයි තක්කුමුක්කුවේ. ඉතින් ඒක නිසා අපි මේ වගේ දේවල් කතා කරන්න ඕනේ මේ වගේ වෙලාවක අපි කොහොමද කරන්නේ? ඒ නිසා මතක තියාගන්න විකාල භෝජනේ රකින්න ගොඩාක් පින් තියෙන්න ඕනේ. හොඳ පින්වන්තයෙකුට විතරයි කරන්න පුළුවන්. එහෙම මේ ශරීර ශක්තියක් නැත්තම් ඒ වගේ මානසික ශක්තියක් නැත්තම් ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට මේ ශික්ෂාපදේ පිළිබඳව නානා ප්‍රමත පළ කරනවා. දැන් අද ඇත්තටම භික්ෂු සමාජය තුළ මේ ශික්ෂා පද ගැන කතා කරන බැරි තරම් ප්‍රශ්නේ විලල් වෙලා තියෙනවා. සර්වඥාන්සේ වැඩ ඉන කාලේ පළවෙනි බුද්ධ ශාසනයේ පළවෙනි අවුරුදු 20 තුලම රාත්‍රියට ආහාර අරගෙන තියෙනවා. රාත්‍රියට භික්ෂුන් වහන්සේලා පින්ඩපාතේ ගිහිල්ලා තියෙනවා. එක භික්ෂුන් වහන්සේ නමක් හැන්දෑගොරේ සිවුර පෙරවගෙන පාත්‍රයේ බඩතුල ගහගෙන පින්ඩපාතේ යනකොට අම්මා කෙනෙක් හාල් කරලා වතුර කරා විසිකරන්න හදනකොට දැකපු ගමන් දැක්ක පිසාචෙක් වගේ. ගැහුවාම වතුර එක හාමුදුරන්ගේ මූණට ගැහුවා. කෑ ගහන්න පටන් අරගත්තා. මේ දෙම හැන්දකොරේ මේ මොකයිද කොම්මන වෙලාවට පිසාචෙක් ඇවිල්ලා ඉන්නේ. අර හාමුදුරු මේ ගිහිල්ලා අනික් හාමුදුරුවෝ ආර්ය වැඩක් නේ මට උනේ. අම්මා කෙනෙක් බය වුණානේ. මගේකට වතුර ගැහුවානේ කියලා. එතෙන් ඉඳපු ගරුකටයුතු විනයගරුක ස්වාමීන් වහන්සේ නමක් මේක බුදුචානන්සේ කියලා කිව්වා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ සංඝයා වහන්සේලා ගෙවල් වලට අනේක වටින්නේ නැහැ. ගොම්මන් වෙලාව. මිනිසු වැඩ. ඊට පස්සේ බුදුරජාණන්සේ සංඝයාටලා කිව්වා ඊට පස්සේ අවස පින්න පාතේ යන්න එපා. රාත්‍රියේ ආහාර ගන්න එපයි කියලා. ඒ සංඝයා එකඟ වුණා. මෙතන හිටියා ලාලුදායි කියලා හාමුදුරු කෙනෙක්. ලාලුදායි කියන්නේ කෑදර හාමුදුරුවගේ ලාලු කෙන ලෝල වැඩි කම නිසා. ඒ හාමුදුරුව හැම දෙයකම ලෝලයි. මේ ආමුදුර කිව්වා මම පැවිදි වෙන වෙලාවේ ඔය නීති තිබුණේ නැහැ නේ. දැන් නීති දැම්මට මං එන්නේ නැහැ. මම පැවිදි වුණාට මට කිව්වේ නැහැ නේ රැට කන්න දෙන්නේ නැහැ කියලා. දැන් ඔබ වහන්සේ පැවිදි වුණාට පස්සේ කියනනේ අපි වට ගැත්තත් නැහැ කියලා. වටිනවනේ. ඒ ආමුදුර කියන දෙයත් ඇත්තයි. පස්සේ බුදුරජාණන්සේ සංඝයාත් ගෙනලා මේ මනසත් ගෙන්නලා නානා විදියෙන් ආනිසංස කිව්වා. අනේ මේ පටන් ගන්න කාලේ මෙහෙමයි. දැන් උඟ දෙනෙක් පැවිදි වෙන්නේ කණ්ඩ නිකම් දානි හම්බෙන නිසා ඛණ්ඩ පැවිදි වෙනවා. ඒ ඇත්ත නිසා සාසනෙ පිරිහෙනවා. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා පැවිදිුනේ එහෙම කට්ටිය නෙමෙයි. පූර්ව බුද්ධ සාසනය ආවේ කෙලින්ම නිවන් දකින්න කට්ටිය. දැන් නැති නිසා මට නීති දාන්න වෙනවා. ඒක පස්සේ දාපු එකක් තමයි. නැත්නම් මේකට කියන්නේ පරිපූර්ණක ඇත්ත පිටු කියලා. පරිපූර්ණක නීතිය. අරහමක බෑ. මම කරන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් කිව්වා එහෙමනම් උඹ පින්ඳ පාතේ කරන්න ඇවිල්ලා තියාගෙන උදේවරුේ දිගටම පුළුවන් තරම් බලඳපන්. බෑ. මට ඇඳේ කන්න ඕන. එච්චරයි. ඊට පස්සේ මේ ස්වාමි බුදුරජාන්සේ බැරිම තැන ලටුකිකෝපම උපමාව දුන්නා. ඒ නිසා ලටුකිකෝපම සූත්‍රය කියවන්න මජ්ක්‍ධිම නිකායේ සටහන් වෙලා තියෙනවා. මහාන. Tamanට බන්ධනයක් ආවට පස්සේ, කරදරයක් ආවට පස්සේ කැටකිරිල්ලි කියලා කියන්නේ ලටුකි කියලා කියන්නේ කැටකිරිල්ලට. කැටකිරිල්ල කියන්නේ බට්ටිච්ච කියලා අපි කියන්නේ. මේ බට්ටිච්ච නෙවෙයි බට්ටිච්චි මෙහෙම ඉස්සරහට වාතය හරහා පියාඹගෙන යනකොට පඬරලක් තිබ්බත් ඒකී බය වෙලා පැත්තකින් යන්නේ මොකද කඩාගෙන යන්නේ ඒකට හයියක් නැහැ. තට්ටක හරි වැදුනොත් වැටෙනවා. ඒ නිසා කැටකිරිල්ල කවදාකවත් පඬරලක් දැක්කොත් වැලක් දැක්කොත් ලණුවක් දැක්කොත් පලාතකට හැප්පෙන්න යන වැටි පිටින් යනවා. නමුත් රජ ඇත් කාලේ බැඳලා ඉන්න රාජකීය හස්තියා ඌ එච්චර බලව සම්පන්නයි. ඒක වරපටකින් බැන්දත් යකඩෙන් බැන්දත් කඩනකම්ම වරපට කඩනකම ෆයිට් කරනවා. මොකද ඌට තෙද තියෙනවා. නිසා උඹේ හිතත් කැටකිරිල්ලේක හිතක් කරගන්න එපා මහානා. මේ වගේ දෙයක් කරන්න බැරිද උඹට? උඹේ හිත සද්දන්ද කුලේ ඇතෙක් කරගනි. මේක කල් මයි ළඟ කැරාත්‍රි කැමර තිබුණ බන්ධනේ මම කඩනවා. ලෙඩ කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. නමුත් ਸਰවඥාන්සේගේ හේතු ගන්නට දෙන විස්තරය අහන්න මේ ස්වාමීන් වහන්සේ දෙන සාධාරණීකරණයක මම ප්‍රතික්ෂේප කරන්න යන්නෙත් නෑ අනුමත කරන්න යන්නේ නෑ. ලාටුකිකවම සූත්‍රය කියවන. විනය පොත කියවලා තියෙනවා නම් ඕගොල්ලෝ දන්නව ඇති බුදුරජාන්සේ විනය නීතියක් පනවනකොට ගිලාන කස්ස අනාපත්‍ති කියලා එක්සෙප්ෂන් එකක් දානවා. ලෙඩාට මේක ප්‍රශ්නයක් නෑ. මේ විකාල බෝධන ශික්ෂාපදේ එහෙම අතිරේක මොනම පරිපූර්ණකයක්වත් නෑ. විකාල භෝජනයේ භික්ෂුත්වයක් කියන්නේ. ඒක නිසා ඕක පිළිබඳව වීලු මට කතා කියතගේ හෙට උදේ වෙනකම්. මේ හාමුදුරුවෝ කරන જાති. ඒක නෙවෙයි කියන්නේ එතකොට අපි ආම්දුරු උපහාසයට ලක් කරා වෙනවා. මට අවශ්‍යතාවයක් නැහැ. මම එකක් කියනවා. මේ කාලබෝධයේ ශික්ෂාපද රකින්න තෙදක් තියෙනවනේ, පිනක් තියෙනවනේ, පුරුද්දක් තියෙනවනේ, පෞරුෂත්වයක් තියෙනවනේ. ඒ වෙනස අපිට ඕන තරම් කරුණු කාරණා කියන්න පුළුවන්. ඒක දවසක් ආම්දුරු කෙනෙක් යනකොට මේ මහා මාත්‍යෙක් යනකොට ආම්දුරු රාත්‍රියේ දානේ වළඳනවා. ඉතින් මේ මහත්තයා දන්න නිසා කතා කරලා කිව්වලු හාමුදුරනේ මේ මොකද්ද කරන්නේ කියලා. ඇයි මහත්තයෝ බත් කාලා කවුද අපාය යන්නේ කියලා. ඉතින් ඒ මහමුදු කෙනෙක්ගෙන් අර ප්‍රශ්නේ ඇහුවනම් වෙන්නමම ලටුක පොම සූත්‍රයක් කියලා දෙයි ඕගොල්ලෝ. එහෙම කෙනෙක් ළඟට යන්න ඕගොල්ලන්ට කණ්ඩ ඕනේ නා. ඕගොල්ලන්ට බේරෙන්න ඕන නම් බුදුහමසු ගාවට යන්න. ගිහිල්ලා ලටුක පොම සූත්‍රය අරසවිලා තියෙනවා. පොඩ්ඩක් කියවලා බලන්න. ඒකල බලන්න මේ Brahmacharya රකින්න ලෙඩ වෙන්න බෑ. ලෙඩ වෙන්න බෑ කියන්නේ ලෙඩ වෙන්න එපා කියන එක නෙමෙයි. ලෙඩ වෙන්නේ නැති වෙන්න දෙවේලේ කල්පනාකරනද පරාණ දුක් පරණ දුක් වේදනා නැති කිරීම පිණිසත් අලුත් දුක් වේදනා ඇති නොකිරීම පිණිසත් මේ දාහනේ වලඳලා මේ කය නඩත්තු කරගන්න ඕනේ. මේ කයට බුද්ධුම සලකිල්ලක් සලකන්න ඕනේ. එහෙම නැත්නම් මෙයා ලෙඩ වෙනවා. ලෙඩ වුණාට පස්සේ ඉවරයි ඔක්කොම. මම කියන්නේ එහෙම කරලා සදාකාලික වෙන්න පුළුවන් හරියට රෝග වෙන්නේ නැහැ කියන එක. නමුත් සෞඛ්‍යයක් නඩත්තු කරගන්නවා කියන එකත් ඔය ආජීවියත් එක්ක යන වැඩක්. ඉතින් ඒක නිසා මේක අපි ඒ කැමැති කෙනා මේ හාමුදුරුවන්ගේ බණ අහලා ඒක යනවනම් පොඩ්ඩක් ඇවට ප්‍රශ්නයක් නැහැ. ලටු කිව්වම සූත්‍රය කියවලා බැලුවට පස්සේ ඔන්න බුදුරජාණන්සේ මට බේරලා තේරුම් කරලා දීලා තියෙනවා. ඒ නිසා කියවන්න මම ආර්දනා කරන ඔක්කොටම වගේ ගියාට පස්සේ <clears throat> මජ්ක්‍ධිම නිකාය පොතේ මට මතක නැහැ සූත්‍රාංකය ලටුකිකෝපම සූත්‍රේ කැටකිරිල්ලගේ උපමාව. අපි හිත භාවනා කරනකොට හද්දන්ත කුලේ ඇතෙක් කරගන්න ඉස්සරහට ආවට මොනවත් කඩාගෙන යනවා මිසක්ක. අපිට ඕන ඕන විදිහට මේව හරවන්න ගියොත් බුදුරජාණන් ඉඩක් දීලා තියෙනවා. නමුත් ඒක කවදාහකවත් කෙලස් කැපීමට හරවන්න යන්නේ අපි කෙලස් වඩන්න තමයි හරවන්නේ. ඒ නිසා අපි පුළුවන් තරම් බලන්න ඕනේ. ඒ නීතිය දිවිචාවයි ආදර්ශයක් ඉතුරු කරලා පුළුවන් විදිහට රැගෙන යන්න. මේ දුර්වල වෙච්ච එකට ඉතින් ඇත්තටම වෙනත් මානසිකත්වයක් ඇත්තේ මම මේක එච්චර විස්තර කරන්න මට එච්චර ඥාණයක් නැහැ. මම දුන්නේ අපේ පවතින රාමු හැටියට දෙන්න පුළුවන් උත්තරය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ කොටස් තුනක් තියෙනවා. පළවෙනි කොටස කයට සිත පිහිටවා භාවනා කිරීමේදී කය තුල හටගන්නා වූ දැඟලීම් අරහන් ඇතුළේ තියෙනවා සංකෝචනය වීම එයින් පිටත සිදුවේ. ශරීරය ගැස්සීම වාගේ අතේ ඇඟිලි නැටීම් ආදිය සිදුවේ. මේ වළක්වා ගන්නේ කෙසේද? නැතර මේක වළක්වන එක නෙමෙයි මේ තමයි අනිත්‍ය ස්වභාවය. මේක තමයි බලන්න අකමැති දේ. මේක තමයි කය කය අනුව බලනවා කියන්නේ මේක තමයි යථාභූත ඥාන දර්ශනය කියන්නේ මේකට හිත හුරු කරගන්නයි ඕන කරන්නේ. මේව නතර කරන්න නම් ලේෂිම ක්‍රමය තමයි මැරෙන එක. මැරුණාට පස්සේ මොකක්වත් නැහැ. ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ මැරෙනාට පස්සේ නිවන් දකින්න බෑ. ඒ ඉන්නකම මේ හොල්මන නටනකම මේක දිහා බලලා මෙන්න මේ හොල්මන තමයි අනිච්චං කියලා කියන්නේ. මේ ඔක්කොම කිසිම ඉසුබුලණ්ඩ චිත්තක්ෂණයක් නොදී මේක නටනවා. මේ පනුරිත්තක් වාගේ. දීකඩකට වහිනවා වාගේ. අබ ටිකක් තත්ත්‍චි කබලකට දැම්මා වගේ. ඉතින් මේක දැකලා නතර කරලා ඉවරලා කොහොම යනිත් ඒ අවබෝධ කරගන්න. ඒ කියන්නේ මේක මේ හිතාගන්න මේ භාවනා ඉතාම ගැඹුරක් නිසායි මේක පේන්නේ. භාවනා ඉතාම හොඳ සත්‍යයක් නිසායි මේක පේන්නේ. භාවනා හොඳටම උච්චන්න වෙච්ච නිසායි පේන්නේ. අනේ මේක මට දෙවේල දකින්න නැත්තම්. අඟිලි වල විතරක් නෙවෙයි මුළු කයෙම දකින්න නැත්තම්. කියලා යනවනම් අපි අනිච්ච සංඥාට කරු කරනවා. නැත්තම් නිච්ච සංඥාට කරු කරනවා. මෙහෙම නලියනවා දකින්න බෑ. ඒක වෙනම මෙව හිර කරන්න හදනවා. නැති කරන්න හදනවා. එතකොට මේ කොහොමද කියන්නේ? ගලන ගඟක් උඩ පැත්තට හරවන්න හදනවා. මේක දිහා දැකලා මේ භාවනා නිසයි මේක පේන්නේ මට බැරිතු මේක ඉඳගෙන ඉන්න කොටත් දකින්න. සක්මන් කරන කොටත් දකින්න. බුදි අරින්න කොටත් දකින්න. බත් කරන කොටත් දකින්න කියලා. දෙවේලේ මේක දැක්කනම් අනිච්ච කියන එක ආදී වෙනසම උගන්නන දෙයක් නෑ. මෙච්චර ලස්සන පේද්දි මේක පොරොප්ප ගන්න යන්න එපා. මේක නැති කරන්න යන්න එපා. ඒක සාපරාදී. මේකට සාදර වෙලා හැම තැනම හැම අවස්ථාවෙම හැම වෙලාවෙම හැම තැනම මේක දකින්න පුළුවන් නම් අන්න සාධාරණ. ඒකට අනිච්ඡානුපස්සනාව කියලා කියනවා. අංක දෙක භාවනාවේදී අරමුණ විඳීමට වඩා සද්දා වෙරිය ආදී දියුණු වේදයි බැලීම වඩා යෝග්‍යයයි සිතේ. එය නිවැරදිද? ඒ කියන්නේ සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ මනෝ මනෝ ඒකට කියන්නේ අපි චින්තාමය. <clears throat> අරමුණ විඳිනවා කියන ප්‍රත්‍යක්ෂේ. අපිට හරිය කැමති Tamange හීනේ දකින්න. සත්‍ය දකින්නට වැඩිය. ඒ නිසා ඉඳගෙන මේ සද්ධාව වැඩි කරන්න ඕනේ, වී සමාධි වැඩි කරන්න. ඉතින් කල්පනා කර කර ඉන්නවා. ඒකල හිතනවා මේ ලොකු ප්‍රඥාවක්. ඊට පස්සේ මම අනිච්චානුපස්සනාව කරනවා, දුක්ඛානුපස්සනාව කරනවා, අනාත්ථානුපස්සනාව කරනවා කියලා හි gedirin genawa ලයිස්තුවක් එක කටපාඩම් කර කර ඉන්නවා. හිතනවා මේක මහා ලොකු දෙයක් කියලා. මේක නිකන් ඔය මන්ත්‍ර ජප කරනවා වගේ වැඩක්. මේකෙන් කිසි වගතුවලින්ට වැඩිය හොඳටම හොඳදී තමයි අෂ්පනා අපිට ඇති හැටිය දකින්න එක. ඉතින් අපේ හිතේ নানা ප්‍රවිධයට අෂ්පනා අපේ අෂ්පනා අපිට දකින්න එක පැත්තක දාලා ඔහේ gederin ගෙනාව එකක් අල්ලගෙන කියෝ කියෝ කියෝ කවින්ද ආසයි. මේක තද්ද බල හැබැයිය. මේක කඩනවයි කියන එක ඇයි අතකින් ඇටයක් ගලවලා ගන්නවා වගේ අමාරු. ඒ නිසා සාමාන්‍ය අවබෝධයට ගන්න සද්දේය සිද්ධා පච්චක්ක අනුමාන සිද්ධා සද්දේය සිද්ධා කියලා යමක් ඔප්පු කර දැක්වීමේ ක්‍රම තුනක් සරුවචන්සෙ පෙන්නලා තියෙනවා. සද්දීය සිද්ධාව කියලා කියන්නේ කවුරුන් කියනදක් ඔය එහෙමයි එහෙමයි කියලා බාර ගන්න. අනුමාන සිද්ධාව <clears throat> කියලා කියන්නේ තර්ක කරන. මනසෙන් තර්ක කරන ඒක තමයි කියන්නේ. ඒට දෙකටම වැඩි උත්කෘෂ්ඨම දේ තමයි පච්චක්ක සිද්ධාව ප්‍රත්‍යක්ෂ වශයෙන් අස්පනා පිට වෙන දෙයට වෙන්නයි. අපේ අපේ අධ්‍යාපන ක්‍රමේ සම්පූර්ණ <clears throat> අනුමාන ඥානයක් තියෙනවා. ඒ අනුමාන ඥානය ඔරිජිනල් කාර් එකයි රීකන්ඩිෂන් කරපු කාර් එකක් කියලා જાතියක් තියෙනවානේ. කාර් ගන්නකොට කිලින්ම ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් නිව් කාර් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි අවුරුදු පහක් පාවිච්චි කරලා රීකන්ඩිෂන් කරපුවා ගන්න පුළුවන්. අනුමාන ඥාන රීකන්ඩිෂන් කරපු කාර් වගේ. ප්‍රත්‍යක්ෂ ඥානෙ කෙලින්ම බ්‍රෑන්ඩ් නිව් කාර්. ඉතින් අපි කියන්න හදන්නේ කාර්යයක් ගන්න බැන්නම් ඔරිජිනල් එකක් ගන්න බැන්නම් රීකන්ඩිෂන් කරපු එකක් හරි ගන්න කමක් නැහැ කියලා කතු. එහෙමනම් හොඳයි. හැබැයි හොඳ එකක් ගන්න පුළුවන් නම් රීකන්ඩිෂන් ගැන හිතන්න යන්න එපා. මේකේ ඔරිජිනල් එක බොහොම හොඳයි. ඒ නිසා අරමුණ මෙනෙහි කිරීම තමයි ඒක තමයි ප්‍රත්‍යක්ෂය කියන්නේ. හිතනම මේ සද්දා විදියේ සත්‍ය සමාධි වඩනවා කියන එක තටමලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක වැඩෙන දෙයක් හිතලා ගන්න එක නෙවෙයි. අංක 3 සමාධිය තුල වාසය කරන විට සිතුවිලි පහළවන විට අවිද්‍යා පත්‍ය සංඛාරායයි සිතීම හෝ සතර කමඨහන් මෙනෙහි කිරීමද වඩා යෝග්‍ය. වරහන් ඇතුලේ තියෙනවා සිතුවිලි දුකට හේතුවයයි සිතීම පිළිබඳව නෑ මේ සමාධියක් තුළ ඉඳීමක් ගැන මේ වැඩමුළුවේ අපේ කතාවක් නැහැ. අපි මේ කතා කරන්න හදන්නේ සතිය. මේ ප්‍රශ්න තුනම ඇවිල්ලා තියෙන්නේ මොකද්දෝ වයර් මාරු වෙලා. ඉතින් මං ආයෙත් කියනවා කරුණා කරලා මූලික උපදේශ පන්ති අහන්න අහල ඉවර වෙලා මේ මතුවෙන්නේ හිතවිලි නම් හිතවිලි තමයි ප්‍රත්‍යක්ෂේ. ඒක නැතිකරන්න හරි ඒක අනිච්චන් දුක්ඛං අනත්තං කියන්නේ හරි ඒක අනිවාර්යම කියන්නේ ඔය තියෙන සමාධියට කැදර වෙලා හිතවිල්ලට ද්වේෂ කරනවා ඒක නැති කරන්න හැටි මගෙන් අහන්න. මම ළඟ සමාධියට ආදරේකුත් නැහැ හිතවිලි ගැන ද්වේෂකුත් නැහැ එන දෙයට එන්න අරින්න. ඔය gedirin ගෙන ආපු ෆෝමියුලාස් වැඩ කරන්න යන්න එපා. ඉතින් වැඩ කරනකොට ඇක්සිඩන්ට් එනවා. මොකද කෝච්චි පාරේ බස් ගෙනියන්න බෑ. ඒගොල්ලෝ බස් පාරේ කෝච්චි ගෙනියන්න බෑ. මේක හදලා තියෙන කෝච්චි පාරක් වගේ. මේකේ බස් පතවන්න යන්න එපා. දඩදරස් දඩදරස ගාලා ඕගොල්ලෝ බෙල්ල කඩා ගන්න. ඒ නිසා කාට හරි අවශ්‍ය නම් මූලික උපදේශ පන්ති නැවත ආන්න අපි මේ උනන්දුවෙන් කියලා දෙන්නේ ඇති හැටිය දකින්න පේන මොනම දෙයක් ප්‍රතික්ෂේප කරන්නත් එපා කිසි දෙයක් අපේක්ෂා කරන්නත් එපා පේන දේ පේන හැටියෙන් දකිනවා නම් බොහෝම කෙටීමේ මාර්ගය ඒකට අපි දෙන්න තියෙන නිර්වචනමයි සතෝ සම්පජානෝ. සමාධිය නෙමෙයි. සමාධිය කියන එක හරහා මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් පෙට්‍රල් වාහනයකට ඩීසල් දැම්මා වගේ ඩීසල් වාහනයකට පෙට්‍රල් දැම්මා වගේ ඉතින් එන්ජින් එකේ ඉඳලා සුද්ධ කරන්න වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනා කරන විට මගේ ඔළුවේ කැක්කුමක් හට ගන්නවා. තදවීමක් වගේ දැනෙන්නේ. මෙය පහදා දෙන්න. මේක දරන්න පුළුවන් නම් තදවීමක් එනවා නුහුරුදු එකක් වෙන්න බැලලා නුපුරුදු එකක් වෙන්න පුළුවන් දරන්න පුළුවන් නම් ඒක තියෙද්දි ආනාපානේ බලන්න පුළුවන් නම් උත්කෘෂ්ටයි දරන්න බැරි නම් පොඩ්ඩක් බලන්න පරියන්කෙන් නැගිටට පස්සේ තියනවද නැද්ද කියලා දරන්න බෑ පරියන්කෙන් නැගිටට පස්සේ තියනවනම් ලෙඩක් මේක තියෙනවා දරන්න පුළුවන්. <clears throat> දරාගෙන ඉඳි තානාපනේ බලන්න පුළුවන් නම් ලොකු පිම්මක්. ඒක නිසා තදවීම හෝ වේදනාව නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේකෙන් දුක් කරදරයක් කරගන්නවද? <clears throat> නැත්නම් ඒක තියෙද්දි දිගට සතිය පාත්තගෙන යන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මට පේන විදිහට මේක නොදරිය කී එකක් නෙවෙයි. හැබැයි නూరుණු පුරුදුකම නිසායි ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. මෙවුවා නම් ඕන තරම් જાති වෙන්න පුළුවන් පරියන්කේදී. ඒතියෙදි සතිය පැවැත්වීම, ඒතියෙදි තානාපාන බැලීම, ඒතියෙදි හිත කරදර ගැනීම, පශ්චාත්තාප නොවීමයි තපස කියලා කියන්නේ. පූජනීය වූ වන්දනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දෙවැනි දින දේශනාවේදී දේශනා කළ පරිදි සතිය පවත්වා ගත්තොත් සෑහීමකට පත්විය හැකිය කියා. සතිය කියන්නේ සිතුවිල්ලක ක්‍රියාවක් නේද? එය හිත නිතරවා ගැනීමට උපායක් නේද? මේ කයට පිඳා බැසීමක් නේද? මේ අයාලේ යන සිත අකුසල් වලින් සමාගාව තිබෙන ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පාපී සිතුවිලි වලින් පිරිච්ච සිත ඉස්තර ගැනීමට උපායකි. පුරුදුනාට පසු සිත හඳුනා ගැනීමට පුළුවන්ය. පාපී සිතුවිල්ල දැන ගැනීමට ශක්තියක් ඇති වෙනවා නේද? එය දැන ගැනීමෙන් අනිත්‍යයි කියා අපහැරීම අපහැරීම පත්වනවා නේද? පෙලක් වෙලාවට සතිය ඇවිල්ලා යනවා. එය තරහ යන සිතුවිලි වලට පමණයි. නමුත් එය පාපී සමා වෙන්න. නමුත් එය පිටිපස්සෙන් ඇවිල්ලා හිත කියනවා. මේ අපට පහදා දෙන මෙන් ගෞරවයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේ අපට පහදා දීමක් නම් බෑ. <clears throat> කියන එකනත් එක්ක නම් මට පොඩ්ඩක් ගණන් දිනු කරන්න පුළුවන්. මොකද මේ ලියලා තියෙනවා එච්චරම තද ගොනුවක් නැහැ. හැබැයි අලුත් දෙයක් අලුත් ක්ෂේත්‍රයකට ගිහිලා කියන කතාවක් තියෙනවා. ඉතින් ඒක නිසා මේක සත්‍ය මේ විදිහට අඳුරලා දුන්නාට පස්සේ ඒක පිළිබඳ පූර්ණ අවබෝධයක් සහ පූර්ණ දැනීමක් හුඟක් ඉක්මනට එන්නේ නැහැ. නමුත් මේකේ අල්ලලා තියෙන හුඟක් පැති හරි. මේ හිතම තමයි හිතටම නිකන් හරියට අපි කොණ්ඩ පීරනකොට මූණ පවුඩර් ගන්නකොට කණ්ණාඩියක් ඉස්සලා ඉඳගෙන කරනවා නම් Tamanටම Tamanගේ පිළිඹුව පේනවනේ. ඒකට අපි කියන්නේ ප්‍රත්‍යවේක්ෂාව කියලා. බල බල කරනවා. මූණක දී කඩਿੱත්තක ඉඳ ගිහිල්ලා මූණ බලනවා. එහෙම නැත්නම් ආදාසියක් පාවිච්චි කරනවා. රූප ලාවන්‍ය කරන්න ගියාම අනිත් එක්කනා බලනවා. කොහොමෙන් හරි තමන්ට තමන්ගේ රූපේ තමන්ගේ මූණ කවදාවත් පේන්නේ නැහැ. ඒක පේන්න අනිවාර්යයෙන්ම ආදාසයක් අවශ්‍යයි. ඉතින් මේ සතිය කියලා කියන්නේ හිතේම තියෙන චෛසිකය තමයි ඒකට ආදාසය කියලා බුදුහාම පාවිච්චි කරනවා. ඒක මේ කරන වැඩේ නැවත Tamanටම පෙන්ලා දෙනවා නිකන් කන්නඩියෙන් කරනවා. ඒක නිසා ගොඩාක් කල් යනවා. උඟ දෙනෙක් හිතන්නේ මේ කණ්ණාඩිය හරි නැති නිසායි මූණ කැතට පේන්නේ කියලා. මේ කණ්ණාඩිය හරි මූණ කැතයි. ඉතින් මොකද කරන්නේ? ඉතින් ඒක අහන මේ කණ්ණාඩිය මාරු කරන්න බැරිද කියලා. කණ්ණාඩි මාරු කොට හරියන්නේ නැහැ නේ මූණ කැත එකයි කැතම තමයි. ඒ නිසා සතියෙන් කවදාකවත් හොඳක් පෙන්වන්නේ නැහැ. වෙන්නන්නේ කෙලෙස්, නීවරණ, මාරපාක්ෂික දේවල්, ප්‍රපංචකරණ. මේ ටික තමයි පෙන්වන්නේ. ඉතින් ඒක පේනකොටම පේන්නේ නරකක් නේ. ඒ සතියට ආඩම්බරයක් එන්නේ නැහැ. ඒක තියෙන හරියක් තියෙන කක්කා. රත්තරන් නැහැ. මුතු මැණික් නැහැ. ප්ලැටිනම් නැහැ. ඒ නිසා සාපි කරන්නේ සතියට බයිනේ. මේක මේ කුණු කන්දල් පෙන්නනවා කියලා. මෙතෙක් කල් නොදක පිටේක පෙන්නන එකයි කරන්න නිසා ගොඩාක් කල් යනවා. ඒ සතියේ අවංක ඇතුළටත් බබලන මේ නිහතමානී කෘත්‍ය අගය කරන්න හොඳ දෘෂ්ටියක් තියෙනවා. එහෙම නැත්නම් සතියේ පෙන්වන දේවල් වලට කැමැති වෙන්නේ නැති වෙන්නේ මොකද්ද? ඒක සතියේ දෝෂයක් නෙවෙයි. සතිය අවංකව පිළිමිබු කරනවා. ඒ නිසා අපි මෙතෙක් කල් මේ කණ්ණාඩිය අනිත් පැත්ත හරවන වැඩ කිරුවේ මොකද මේක නොදකින්න. අපි මේ ලස්සන දකින්නේ ආස, හොඳ දකින්නේ ආස. මේක ඇති හොඳක් නැහැ. මේකේ පේන්න තියෙන්නේ අනිත්‍යත්වය, දුක්ඛත්වය, අනාත්මත්වය. සතිය ආපු ගමන් ඒක පෙන්නකොට අපි ඒ සතියට දොස් කියන්නේ ඉඳ තිනවා පක්ෂග්‍රාහී මේ විනිශ්චයකාරවරයෙක් කවදාකවත් හොඳක් බලන්නේ හැම වෙලාවෙම පෙන්වන්නේ නරකමයි කියලා අපි සතිය අත්කල දාන්න හැදුවට සතිය කරන්නේ අවංක නිරූපණයක්. නිසා ගොඩක් කල් යනවා සතිය සත්ක්‍රියාව මේකයි කියලා Tamanට තේරෙන. ඉතින් අපි එතකම් බුදුහාමුදුරන්ට වැඳගෙන බුදුහාමුදුරුවෝ කියලා තියෙනවනේ සතෝ බික්කව සම්පජානෝ කාලං ආගමෙය්‍යාත. මහනි මම උඹලට කියන්නේ මෙච්චරයි. සතියෙන් සම්පජඤ්ඤයෙන් කාලය අපේක්ෂා කරපන්. ඉන කාලයට ලෑස්තිය. ඒකින් කරගෙන යන්න පහු වෙනකොට ওই ටික තේරෙනවා. එහෙම නැතුව වෙන කෙටි ක්‍රමයක් නැහැ. කියලා තියෙන සමහර කරුණක් ඇත්තයි. ගෞරවනීය සාන්නස අවසාන ලිඛිත ප්‍රශ්නය මේකේ ඉල්ලීමක් කරලා තියෙන මේ විදිහට මහත්මයාණෙනි මෙම ප්‍රශ්නය මගේ මිතුරියකගේ ප්‍රශ්නයකි ගරු ස්වාමීන් වහන්සේගෙන් ඇසීමට අවසර ඇත්නම් පමණක් අසන්න කියලා. සාන්නස ප්‍රශ්න කියන්න අවසරයිද? හොඳයි බලමු. ස්වාමීන් වහන්සේ අවුරුදු 42ක් වන ඇය පිළිබඳව සමා වෙන්න අවුරුදු 42ක් වන ඇය පැවිදිව අවුරුදු 22කි. බොහෝ කාලයක් ආනාපාන සතිය පුහුණු කරමින් සිටී. මෑතකදී බොහෝ සත්ත්ව සංකාර මතුවීමට පටන් ගනී. ගති. ඇයට එය භාවනාවට මහත් බාධාවකි. සමහර අවස්ථාවලදී සතුන් මෙන් ශබ්ද පිටවේ. එම නිසා ඇය සමූහයා සිටින තැන භාවනා නොකරයි. මිනිසත් බව ඊතා සුළුයි සත්ව බව ඊතා වැඩි පවසයි. මෙය නැති කර ගැනීමට කුමක් කළ යුතුද? ඇත්තටම හරි අමාරුයි පොලින් මුලින් අහපු කතාව ඇත්ත. ඒ කෙනාම හම්බෙලා කතා කරනවා නම් මම කියන්නේ මට සම්පූර්ණ උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා. නමුත් සංඥාවේ පටලවිලක් වෙලා තියෙනවා. මේක රූප භාවනාවේ මේ රූප පිළිබඳව විදර්ශන උපක්ලේශයක්වත් වේදනා පිළිබඳව උපක්ලේශයක්වත් සංස්කාරවත් විඥානවත් නෙමෙයි සංඥා විපල්ලාශයක් තියෙනවා. මේ කෙනා ඒක දන්නවා නම් අනිවාර්යයෙන් මේක හැම කෙනාටම පවු කරන යන්න දෙන්න තැන සංඥාව ආවට පස්සේ ඒක নানা ප්‍රකාර සෙල්ලම්මගයක් කරනවා එකක්වත් ගන්න දෙහරයක් නැහැ. නමුත් මේක පටලවාගත්ත එක නම් මහා ලොකු දෙයක් පාටපත් කරන මහා අවුලක් ඇති කරගන්නවා. ඉතින් ඒක නිසා මෙතන ඉන්න කෙනාට ඒකට උත්තර දෙන්න බෑ. මොකද ඒ කෙනාම යෙදිලා කරනවා නම් සමහර විටක මම දන්න විදිහට නිවන සඳහා නෙවෙයි මේගොල්ලෝ භාවනා කරන්නේ අභිඥා ලබන්න, ධ්‍යාන ලබන්න, හිත් කියවන්න, රූපලාවන්‍ය වැඩි කරගන්න, ආවුස වැඩි කරන්න, අනිත් වගේ විකාර යන කට්ටිය ඔතෙන්දී අහුවෙනවා. ඒ වගේම අඳුහැරේ වැඩි කට්ටිය ඉන්නේ. කියාපෑම වැඩි. ඒගොල්ලන්ටත් ওই සංඥාව පටලැවෙනවා. ඒක තමන් ගැන අදිමා අදි탁ෂණයට ගියාට පස්සේ ඊට අමතරව මෑතකදී මම දැනගත්ත දෙයක් තමයි සමහර ස්වභාවයෙන්ම গুপ্ত දේවල් වලට කැමතියි. මේ පේන කියන ඒවා හූනියන් අනම්මන මගේ පොඩි කාලේ හුඟක් තිබුණා ඒක. සරුවචනාංශයකට දෝ කියනවා මම අවුරුදු 6ක් කැලේ හිටියා. මම කවදාකවත් හොල්මනක් දැකලා නැහැ කිය. අවුරුදු 6ක් ඇඳුමුත් නැතුව තන්නේ අමු කැලේ සරුවචනාංශය ගත කරේ දුෂ්කර ක්‍රියා කරන මම නම් කවදාකවත් මාන්නේ හොල්මනක්වත් පෙරේතෙක්වත් බූදෙක මොකක්වත් දැක්කේ නැහැ. ඒ නිසා ඒවා දකින් දකින් දේවල් ඒවා අල්ලගෙන නටන්නේ සංඥාවේ තියෙන දුර්ලභත්වය. සංඥා ස්කන්ධේ දුර්ලභ කෙනා. ඉතින් මේකට අනික් කට්ටියත් වගලා ගන්නවා. අනික් කට්ටියත් කියනවා ආ මෙයාට භූත දෝෂ තියෙනවා, පෙරේත දෝෂ තියෙනවා, බ්‍රහ්ම දෝෂ තියෙනවා. ඥානා ප්‍රකාර දේවල්. මෙතන ඇවිල්ලා ඉස්ලාම් කරපු රිට්‍රීට් එකේදී උපාසකම්මලාට එන්නේ කිව්වා මේ දාන දෙන කට්ටියට. භාවනා කරන ඉන්නකොට ඉස්ලාමයේ ඉන්න අර භාවනා කරන එක ඇඟට කඩාරලා එක්කෙනෙක් මායම් වෙන්න පටන් ගත්තා. ආ මෑණියෝ මොකද නැන්දම් ඇවිල්ලා. ඉතින් අර මනුස්සගේ ඇඟට කඩාන වැටුනේ. ඉතින් මේක අලි තොවිලයක් නේ. ඉතින් මම කව කරබනින්ට ඔයාලට කතා කරන්න ඇති කියලා බොහොම වැඩිලා දඬු වෙලා දුව දුව දුව දුව මොකද මේ කියන්නේ මම කව මේ දුව කතා කරන්න එපා නැන්දම කතා කරපන් මම මේ බෞද්ධ භික්ෂුවක් කතා කරන්නේ භාවනා මධ්‍යස්ථානක ඉන්නේ ශ්‍රී ලංකාවල පවපුරව ගන්න එපා. උඹ නැන්දමට එන්න කියපන්. එතකොට මෙයා කියනවා අනේ සමා වෙන්න සුවඳ මම උඹ කතා කරන්න එපා. අපි නැන්දමට එන්න කියපන්. නැන්දමට කියන දේ කියපන්. එතකොට නැන්දම නැහැ. එතකොට දුව. ආයෙ ටිකක් වෙලාවට නැන්දම කතාන මම කිව්වේ මම මේ බෞද්ධ භික්ෂුවක් කතා කරන්නේ. පටවටලව ගන්න එපා. කියන දේ කියපන් කියලා. ඒකට ආයෙ සීයේ එනවා. ඊට පස්සේ අනේ දායකයෝ ඇවිල්ලා ඇදගෙන ගියා. ඔය කෙලින්ම කතා කරලා ඇහුවනම් ඔබට සත්‍යය එන මොන සතාද කියන්නේ මොකද්ද කියන්න ඕනේ කියපන් ඉතින්. ඕ හොඳයි යකෙක් කෑ ගන්න හොඳ කොටියෙක් කෑ ගන්න හොඳ කිඹුලෙක් කෑ ගන්න කේ කියපන් කොයිද ඉවරනේ ඉතින්. ඔය කොටියෙක් කාන මස් ටිකක් දෙන්න ඉවරයි. කිඹුලෙක් කාන කිරිමැට් ටිකක් දෙන්න. මොන වගුලක්ද? කතා කරන එක නෑ අහන්න ඕනේ භාවේ මොකටද මොනවද කරන්න පුළුවන්නේ මොනවද ඕනේ කරන්නේ අපිට පුළුවන් නම් දෙනවා. යකෙක් ආවම මොකෝ තුන් හතර දෙනෙක් මයි ළඟ ඇවිල්ලා දපලා තියෙනවා. මම කතා කරලා කියන මේ සිල්ලම් කතා කරන්න එපා. නටවන්න ඕනේ නෑ. මේ ගණිතන ඉවර කරන්න මොනවද ඕනේ? ලේකොටුවද? බිල්ලට බිල්ලක්ද? මේ නරපන නර බිල්ලක්ද? ඉල්ලපන් දෙන්න. දැනගන්නේ කතා කරන්නේ ආමුදු කෙනෙක් එක්ක. මොකාවත් දෙන්නේ නෑ. ඕගොල්ලෝ නැටි ඕගොල්ලෝ කරන්නේ නැහැ. මේ අල්ලපු ගෙද කට්ටිය බය කරගෙන මට මේ භූත දෝෂයක් තියෙනවා මට ආකර්ෂණයක් තියෙනවා කන රත් වෙන්න දෙකක් ගහපු ගමන් ඔක්කොම එකපාරක් ඔය කතරගම පෙරහැර යනකොට කාවඩි පෙරහැරදී උපාසකම කෙනෙක් දඟලන උපාසක මහත්තයෙක් ආවේශ වෙලා දඟලනවා දැන් පෙරහැර කරගෙන යන්න බෑනේ අපි කරපු දේ ඇදගෙන ගියා ඊළ පාරේ දින හැතැම්ම කනකොට වාඩි කරලා දොලේ ඉස්සලා හතරක් දැම්මා සිකිතල වෙලා දඟලනවට දෙයියෝ ගියා ඉතින් <laughs> පෙරහැරේ යනවා. පෙරහැරේ යනවා. ලයිට් කර මේ හැතම කනවා කුණාන කියලා දොරෙන් වතුර කියලා වක් කරපුවාම ඔක්කොම ඉවරයි. පෙරහැරේ හිටියනම් මෙයා දිගටම නටනවා. ඒ කට්ටිය බලන් ඉන්නවනේ. ඇදගෙන ගිහලා අල්ලතර එකක් කරපුවාම දෙයියෝ යනවා. දෙපිටින් යන්නේ දෙයියෝ. මොනම යකාරුණත් බය වෙන්න එපා සිල්වන්තයෙක් වශයෙන්. කෙලින්ම ගිහිල්ලා අහලා කතා කරන්න මම බුද්ධ පුත්‍රයෙක් මම බුදුහාමරගේ උපාසකයෙක් උපාසිකාවක්. ඔබට මොකද්ද කියන්නේ? දේව භාෂාවත් එපා, සංස්කෘතත් එපා, සිංහලෙන් කියපා. මොකද්ද මේ ඉල්ලන්නේ? දෙන්න පුළුවන් දෙයක් තියෙනවා දෙනවා. අපිට කිසි ප්‍රශ්න නැහැ. අපි ඔයිට වැඩි ගන්න උන කන්න දෙන්න. ඔබට ඕන දෙයක් කියපන්. එක්ක සැරයයි. වණවන්න ගත්තොත් මේ දෙයියෙක් ප්‍රක්මේ කනම්මනම් බූත කියලා ඒගොල්ලෝ එනවා අපි උනට වань. අපිට කියන්නේ නේ ඕගොල්ලත් එක්ක අපිට ඝන දිනුවක් නැහැ. නමුත් අනුකම්පා කළ යුතුයි. මොනවද ඕනේ? කෙලින් කතා කරපුවාම එන්නේ නැහැ. අනිත් එකේ මේ අහපු කෙනාට Tamanට බෑ වෙන කෙනෙක් වෙනුවෙන් පෙනී හිටින්න බෑ. ඒ කෙනාටම අවශ්‍යතාවයක් එනවා. ඒක සඳහා අද ලෝකේ භාවනා ගුරුවරු කියලා පිස්සු වට්ටගත්ත කී දහහක් ලංකාවේ ඉන්නවද කියලා ඔයගොල්ලෝ දන්නවද? මේ සංඥාව කටලවාගෙන මම ආරක වෙලා තිනවා මට දෙයියෝ කතා කරනවා මට බ්‍රහ්මියෝ කතා කරනවා අර එහෙන් කමටහන් දෙනවා මෙහෙන් කමටහන් දෙනවායි කියලා ගිහිල්ලා එමිසු මැරෙන වෙලාවේදී මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්නකෝ. ගුවේ ගූ ගාගෙන මැරෙයි. ඉන්න කන්නම් රැස් විහිදාගෙන අනුන්ට බ්‍රහ්ම ලෝකෙන් කමටහන් දීගෙන ඉන්නේ. බුද්ධ ජනසේ මොනවත් කියලා නෑනේ. කායේ කායානුපස්සී කියලා කියන්නේ මේ මේ මේ කුණු පංචස්කන්ධෙදී. ඔකෙන් පිට මොකුත් නෑ. තියෙනවා කියලා හිතනවනම් ඒගොල්ලෝ ඔක්කොම මේ මේ අර গুপ্ত දේවල් අදහන කට්ටිය. එහෙම කට්ටිය ලෝකේ ඉන්නවා. මොකද ඒගොල්ලන් මේ සතිපට්ඨානෙන් කවදාකවත් අව කැපිල්ලක් වෙන්නේ නැහැ. ඕනම කෙනෙකුට උත්තර දෙනවා. මෙතන මට පේන්නේ සංඥා ස්කන්ධේ පටලවිල්ලක් වෙච්ච කෙනෙක් ශාසනික වශයෙන් ගිය නිසා අපි වග වෙන්න ඕනේ <clears throat> නැත්නම් පුද්ගලයාම කෙලින්ම කතා කරන්න ඕන ලිඛිත ප්‍රශ්න දෙච්චරයි ලිඛිත ප්‍රශ්න තියෙන්නේ අපි අරගෙන තියෙනවා පැය කමාරක විතර කාලයක් වෙන කාට හරි මේ අවස්ථාවේ හැටියට වෙන කියන කරන දෙයක් තියෙනවා නම් අපි ඒකට පොඩි වෙලාවක් ගන්න. එහෙම නැත්නම් අපි මෙතනින් අපේ මේ මේ ඉංග්‍රීසි කාර්යෝගේ ප්‍රශ්න තියෙනවද දන්නේ නැහැ. Any, any, any question in uh, English? ඇහෙන්නේ අවසරයි සෙන්මා කාර්යයන්කේදී ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කරලා ටික වෙලාවකින්ම බාහිර අරමුණු වලින් අර කියන්නේ අරමුණින් පිටතට යනවා සමහරලාට ටික වෙලාවකුත් සමහරක් නිින්ද යන වෙලාවලුත් තියෙනවා ආපහු සිත පිටවගෙන දිගටම ආස්වාද ප්‍රශ්න සිරිත මෙනෙහි කරනකොට ආයෙත් ආයෙත් සිත් යනවා. අර මුලින් තිබුණ කාලයට වඩා අඩු කාලයකදී පිට යන්න පටන් ගන්නවා. ඒ වගේ අවස්ථාවකදී වැඩිපුර සක්මන් භාවනා කරන එක සුදුසුද නැත්නම් දිගටම කරකින් ඉඳලා උත්සාහ කරන්න ඕනද? නමුත් සක්මන් යන්න හදිස්සි වෙන්නේ නැතුව ඔය තුන් සැරයක් කියුණා ආනාපානෙ ටිකක් ඉඳලා පිටපයින් මම මට එකයි ප්‍රශ්නේ තියෙන්නේ ආනාපානෙ ඉන්නකොට මොනවද වැටෙන්නේ ඒක නොකියන්නේ ওই කට උත්තරේ පණින හැටි විතරක් කල්පනා කරා හරියට අරමුණේ ඉන්න ටික නොකිය ගොඩාක් ගොනු කරනවා මන්ට එකක් දැනගන්න ඕනේ දවසකට පස්සේ හරි කමන්නේ ආනාපානට යනවා කියන්නේ එක ආස්වාසයක් කියන්න මට එක ප්‍රසවාසයක් කියන්න මෙහෙම වැටෙන්නේ කියලා එතකොට උත්තරය හම්බ වෙනවා ආස්වාස් ආස්වාස් ප්‍රශ්වාසයේ ඉඳන් ඊළඟ ආශ්වාසයේ අතරමැද්දේදී කෙටි කාලයක් විරාමයක් වත් තියෙනවා. අන්න ඒ වෙලාවේ තමයි වක්රට බාහිර අරමුණ එන්නේ. ඉතින් උත්සාහ කරලා ඊළඟ අරමුණ වෙනකම්ම හිත පවත්වා ගන්න උත්සාහ කරනවා. කරුණාකරලා මතක් කරනවා. ඔයා තාම ગેප් එකට ගෙනියන්න හදනවා. මම කියන්නේ ආනාපානෙ වැටේ නැති මට කියන්නේ. ඔවිත වැඩිය උපක්‍රම කරයි. මම දන්නවා මම කමටහන් සුද්ධ කරලා තියෙනවා. ඒක ඔයාගේ දෝෂයක් නෙවෙයි. මේ කෙලෙස් වල ඇති. ආස්වාසෝ ඉවරලා ગેප් එකට ගෙනියන්න හදනවා මාව. එතෙන්දි කෙලෙස් එනවයි කියනවා. මට පුළුවා. මට කියන්නේ ආස්වාසේ වැටෙන වෙලාවේ මොකද්ද වැටෙන්නේ? ප්‍රසවාසේ වැටෙන වෙලාවේ මොකද්ද වැටෙන්නේ කියන උත්තරේ දෙනවා. හුස්ම රැල්ල වදිනවා තියෙනවා නහයි නාසයේ කොනේ ප්‍රශ්වාසයේදීත් එතනමනේ පොඩ්ඩක් අපෝ වදින තැන තියෙනවා. උත්සාහයෙන් බලාගෙන ඉන්න ඉවර වෙනකම්ම ඉන්න ඉන්න. ඒකට මේ වදිනවා කියන වචනේ මට තව විශේෂණ පද දෙක තුනක් දෙන්න මේ වැදීම මොකේ මොකක් වදිනවා වගේ අත්දැකීමක්ද කියලා. උණුසුමක් වගේ තේරෙනවා. ලං පැලක් වදිනවා. එතකොට නම් කිසි උණුසුම් ගතියක් මම මෙහෙම කියන්නද උණුසුමක් සහ සිසිලත අතර වැඩිමක් කියලා කියයිද? එහෙමයි. හරි. එතකොට මේ උණුසුම වැඩි ආශ්වාසයේද ප්‍රශ්වාසයේද? ආශ්වාසයේදී තමයි බක්කලට උණුසුම වැඩි වගේ තේරෙන්නේ. ඔව් මේක මම කියනවා නැවත පරීක්ෂා කරන්න කියලා. මොකද ප්‍රස්වාසය තමයි උණුසුම් වාතය එන්නේ. ආශ්වාසය අපි ගන්නේ සාමාන්‍ය වාතය. ඒ වුණත් මේ කරන උත්සාහය වටිනවා. ඒක නිසා බලන්න දැන් තමන්න තේිනවා ගැටුමක් වැඩිවීමක් හැපීමක් පිරිමැදීමක් තේරෙනවා. මේ පිරිමැදීම උණුසුමක් සහ සිසිලසක් අතර කියන එකයි මහත්ය දැකලා තියෙන්නේ. අනිත් දවසේ බලනකොට පෙනේවි ගොරෝසු දෙයක් සහ සියුම් දෙයක් අතර ගැටීමක්. නිශ්චල දෙයක් කම්පන දෙයක් අතර ගැටීමක්. මේ ගැටුම කියන වචනයට තව ආකාර තව සතාන් දක්නාසුළු හිත ඕන තරම් යන්න ආරින්න ප්‍රශ්නයක් නැහැ. හම්බෙන හැම වෙලාවෙම බලන්න මොකේ මොකක් ගැටෙනා වගේද පේන්නේ කියලා. ඒකල බලන්න මේ ගැටීම හරහා ආස්වාසිය ගැටීම ප්‍රසවාසයයි මේක ආස්වාසියමයි ප්‍රසවාසිය නෙවෙයි කියලා සාතික වෙන්න පුළුවන්. මේක ප්‍රසවාසියමයි ආස්වාසිය නෙවෙයි කියලා සාතික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආස්වාස වෙලාදී Taman දන්නවද නැත්නම් අන්දමන්ද මේක ආස්වාසිය දන්නෙත් නැහැ ප්‍රසවාසිය දන්නෙත් නැහැ කියලා අන්දමන්ද නැත්නම් ආස්වාසියල ආස්වාසිය බව දන්නවනේ. මොකද හිතෙන්නේ? ඒ දෙක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒ වෙන් කරලා හඳුනනවා නම් දේහයට විශේෂ ලක්ෂණ තියෙනවා. හඳුනන්න පුළුවන් නම් ඒක සබාගත කරන්න ඕනේ. ඒක මහත්ය වම ආරන්න. ඒක මහත්ය ප්‍රහෙලි කරන්න ඕනේ. ඉන්නේ ඒකයි ඊගාදාසේ භාවනා කරනකොට කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් මහත්යට රත්තරන් යතුරු හම්බෙලා තියෙනවා. ඒක පැත්තක දාලා අතරමැද ગેප් එක ගැන කතා කරනවා වැරදිච්ච ගැන කතා කරනවා. මං කිව්වේ ප්‍රශ්න 10ක් 15ක් අහලා ආශ්වාසයේ අත්දකින්න වෙලාදී ගැටුමක් කියන වචනේ මහත් ලව්ව කියවගත්තා. මේ ගැටුම මොන දෙකක ගැටුමක්ද කියනකොට ඔන්න මහත් උණුසුම සිසිලක් ගැන කතා කරා. මේ පුංචි පැල ඉරක් විතරයි. මේකමයි භවනා ජීවිතයේ උත්තරය. අනිදාසේ භවනා කරන මේ වගේ හුස්ම රැලි කීයක් එක දිගට බලන්න පුළුවන්ද? මොකද්ද දෙක අතර වෙනස? උණුසුම සිසිලද? ගොරෝසු සහ සියුම් බවද? මුරුදු සහ මෙලෙක් ගොරෝසු බවද බරහැලුකමද කම්පන චංචල නිශ්චල ගතිද මොකද ගැටුමක් වෙන්න නම් විරුද්ධ පක්ෂ දෙක ගැටෙන්න. එතකොට විරුද්ධ පක්ෂ දෙකට හිත දාපු ගමන් හිත කාර්යශූරී වෙනවා. එතකොට අපිට දිදුලන මනසකින් බලන්න ඉන්න ඕනේ ඊගාවට එන ගැටුම මොන දෙක අතර ගැටුමක්ද කියලා බලන්න. එතකොට හිත විදුවට එන්නේ හිතන්නේ මේක ආවට මේක විස්තර සත්‍ය බැලුවේ නැත්තම් පාළුගේ බලන් බින්දනවා වගේ හිත විලෙන්න පටන් ගන්නවා. ඒ නිසා ওই තොරතුරු ටික හොඳටම පේනවා. අනත උත්සාහ කරපු නිසා මේ විශාල ගල දැන් දෙකට පැහිලා තියෙනවා. ගහව ගහව කුළු පාරවල නිසා පැලිලා තියෙනවා. තාම මහත්ය හිතන් තියන්නේ ගල පැලිලා නැහැ කියලා. ගල පැලිලා තියෙනවා. දැන් ගැටුම කියන වචනේ ඇවිල්ලා තියෙනවා. කුණුසුම සිසිල් කියන වචනේ ඇවිල්ලා තියෙනවා. දැන් මේක දිගේ උකහා ගන්න පුළුවන් තරම් තොරතුරු උකහා ගන්න දවසට එක හුස්මක් දැක්කොත් ඇති කියන්නේ. ඒක පර්යංකයට මේක හුස්මක් ඇති. හැබැයි ඒක කැන්දී ගල බීරෝ වගේ සුද්ධ කරනකොට තමයි තේරෙයි පුදුමාකාර විදියට මේක දිගේ යඹරකට යන්න පුළුවන්. ඒ නිසා හිතවිලි ගැන එච්චර කලබල වෙන්න එපා. ඔය දැකලා තියෙන තොරතුරු කර භාවනාවට හම්බෙච්ච ලොකු අතවාසියක් කියලා හිතාගෙන ඒක ගරු කරගෙන යන්න ගිය ගමන් අර හිතවිලි නිකම්ම බොඳ වෙලා යනවා. ඔව් වෙන තියනවාද අපිට කාට හරි වෙන කියන්න කරන්න දෙයක් දැන ඇතිය වෙයි. ඔය පැයකම ඇති හොඳටම මම කියනවා. හොඳ නැති ඉඳහනවා. එහෙම නැත්නම් අපි මෙතනින් අපේ සතිವಾರය સમાપ્ત කරනවා ඒ නිසා මේ ගියාටි හොඳයි එච්චරම බර තද බල ප්‍රශ්න මොනවත් නැහැ සමහර විටක යම්ෙන් ප්‍රශ්න වගේක් ඇහිලා තිබුණා ඒ වුණාට පොදු වශයෙන් ගන්නකොට යන පාර හොඳයි ඒ නිසා හැම කෙනාම නිකන් බොදු මතක ඉවර කරන්න ච මතක වෙනවා මේ වැඩ මුලුව යොදලා තියෙන සතිය පිහිටවන්න කියන එක විතරක් මතක තියාගන්න මේ ආනම්මන තැන් වලට ඇදගෙන යන්න ගියාට මම කොහොමඩක්වත් යන්නේ නැහැ. මම බලන්නේ පුළුවන් තරම් ඇති වෙන දේ ඇති වෙන හැටියෙන් බලන්න පෙනීමක් යොමු කිරීමක් කරනවා මිස අතුරේ අතුරේක කොච්චර ලාභ කොච්චර හම්බුනත් කමන්නේ නමුත් අපේ එල්ලේ තියෙන සතිය වඩණ්ඩයි. ඒ අනුව බලනකොට මතුවලා තියෙන ප්‍රශ්න කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ තියෙන ප්‍රශ්න දල වශයෙන් සාමාන්‍ය වශයෙන් හොඳයි කියලා කියන්නේ. ඉතින් ඒ මගේ මතක් කිරීමත් එක්ක මම මතක් කරනවා සියලු දෙනාටම දරුවන් සරණයි. අපේ මේ ධර්ම නැත්නම් ප්‍රශ්න ਵਿਚਾਰාත්මක නැ මේකට කියන්නේ කමඨාන් සුද්ධ කරනවා කියලානේ. සාමූහික කමඨාන් සුද්ධ කිරීම වැඩ පිළිවෙල මෙතන සමාප්ත කරනවා.